අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් රැස්ුනේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහායි. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු අපි ඊශනෝත් මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 22ක් දිග ප්‍රශ්න හම්බ වෙලා තියෙනවා සන්තෝෂයි පූජ්‍ය ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනික වෙමි ජීවිතයේ පළමු වතාවට ප්‍රායෝගිකව සක්මන් භාවනාව පුහුණුවේ ඌයේ මෙහි පැමිණි දිනය 15 4 17 සක්මන් භාවනාව පාදවල චලනය අරමුණු කොට වම දකුණ ආදී වශයෙන් භාවනාවේ නිරත වූ යෙමි. ප්‍රථම දින දෙක තුල භාවනාව ඊටම අපහසු විය. ඒ මන්දයත් සිත අරමුණෙන් ඊට ඉක්මනින් බැහැර ගිය හේිනි. එහෙත් ඔබ වහන්සේ දේශනා කළ ලෙසට මේ හිතෙහි ස්වභාවය බවත් විසිරුණු සිත නැමත මූල කර්මයේ මූල කර්මස්ථානයේ වෙත පැමිණෙන බවත් වටහාගෙන තෙවන දින සිට භාවනාව කළ විගස භාවනාව පහසු සහ වඩා ඵලදායී බව වැටහිනි. වම දකුණ ලෙස ආරම්භා විනාඩි 30ක් 45ක් පමණ ඉක්ම ගිය විට ක්‍රමෙන් වම් පාදය එසවීම ඉදිරියට ගෙනීම හා නැවත බිම තැබීම ආදී ලෙස සිත පිරික්සා බලන විට දැන් දැන් විනාඩි 30ක් 40ක් පමණ මුල් මුල් කරුණේ හිත පවත්වාගෙන ගිය හැක. වෙනස් ශබ්ද වේදනා හා අරමුණු කෙරෙහි වරින් වර සිත යොමුවද නැවත සිත ක්‍රමෙන් මූල කරුණ වෙත පැමිණේ. ප්‍රශ්නය ඔබ වහන්සේගේ දේශනා අසා සිටීමට වැටහි ඇත්තේ භාවනාවේදී වඩා වැදගත් වන්නේ සතියට එළඹීම හා ඒට අනුග්‍රහ දක්වා පවත්වාගෙන යාම මිස එය කරන ක්‍රමවේදය වම දකුණ එසවීමගෙන යාම තැබීම නොවන භවය. මේ වැටහීම නිවැරදිද? පරයන්ක භාවනාව මෙහි පැමිණි පසු වසර ගණනාවකට පසුව ආනාපාන සතිය වැඩිම ආරම්භ නැවත පැහැදිලිවම පසුගිය දින තුන තුල සතිය ඇති කර ගැනීම හා ඒ බව වටහා ගැනීම දියුණු වී ඇති බව දැනේ. අද උදෑසන භාවනාව කළ විට ජීවිතයේ මෙතෙක් කළ හොඳම භාවනාව බව සිතුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය මූල කරුණු කොට භාවනාව ආරම්භ අතර විනාඩි කිහිපයක් තුලදීම සිත මෙහෙවා ආශ්වාස ප්‍රශ්වාස කරනු වෙනුවට මෙතෙක් කල් කළ ලෙස සිත විසින් කය ආශ්වාස ප්‍රශ්වාස කරන අයුරු පරීක්ෂා කරන බව වැටහුණි. ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර වෙනස ආශ්වාසය ප්‍රශ්වාසයක් නොවන බවත් ප්‍රශ්වාසය ආශ්වාසයක් නොවන බවත් මනාව වැටහුණි. එසේම මම හිඳගෙන සිටින බවත් මායම වටා පිටාවේම කොටසක් බවත් වැටහුණුසයක් පෙනුනි. විනාඩි 10ක් පමණ කාලයක් මායම ෂෙනෙහි සිටියා මිස වෙනත් කිසිදු ශබ්දයක් රූපයක් හෝ සිතවිල්ලක් නැති බව වැටහුණි. ප්‍රශ්නය මට සිතන ලෙස මේ යම් මට්ටමක සාර්ථක බවකි. මම නිවැරදි ද යන්න පහදා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු අභිප්‍රායන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේක විශේෂයෙන් අර සක්මන් භාවනා අවධානයේ අහලා තියෙන ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ මගේ ළඟ තියෙන සරල සමීකරණයක් බුද්ධ ධර්ම කියනවා නම් භාවනාව. භාවනා නැති බුද්ධ ධර්ම කියන්නේ හිත නැති මල කඳක්. ඊට පස්සේ භාවනාව කියනවා නම් සතිපට්ඨාන. නැත්නම් විපස්සනා. විවසනා නැති භාවනාවක් කියලා කියන එක බුදුහාමර පහළ වෙන්නේ ඉස්සලා භාවනාව. අධිපට්ඨාන කියන්නේ සතිය. ඒ සම්මුළු ත්‍රිපිටකයේම මුළු සාසනෙම සතිය විතරයි. ඉතින් ඒකට අඩු කරනවට උගව දෙනෙක් කැමති නැහැ. උගව දෙනෙක් හිතනවා ඒක විශාල සංකර පැතිරිච්ච මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක නෙකොට පටන් ගන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා සතිය වැඩෙනවා නම් කොතනක හරි සාසනෙ වැඩෙනවා. අභ්‍යන්තර සාසනෙ තන බාහිර සාසනෙ තන. නමුත් ඒක අගේ කරන්න නැති එක තමයි අපි මෙතෙක් කරපු භයානකම අකුසල කර්ම. සංසාරේ විඳවන්නේ ඒක නිසා. ඒක නිසා කොයි වෙලාවක හරි සතිය වෙනව සමීකරණ නොදැන හිටියට, මොනම ත්‍රිපිටකයක් නොදැන හිටියට, මොනම චින්තාමය ඥානයක්වත් නැති වුණාට මේ කියන දෙමලේ තේරෙනවා කියන දෙමලේ තේරෙන්නේ නැත්තේ දන්න වැඩිකම නිසාම තමයි. මම අර මැට්ට නිසා මෝඩය නිසා මට කියපු ගමන් මට හිතුණා ඔක්කොටම වැඩි ඕන කරන්න මේක තමයි කියලා. අනික මොන විකාර කෙරුවත් මම කෙරුවේ දිගටම පුළු පුළුවන් වෙලාවේ සතිය වඩන එක විතරයි. ඒ නිසා ඒ ඔක්කොටම හම්බෙලා තියෙන කුසලතාවයන් අභාග්‍යයට හිටලා තියෙනවා. නරකට හිටලා තියෙනවා. දැන් මොකක්වත් දැන නැතුව අහිංසක වෙනවා නම් මොනක්වත් දැන නැතුව ආධුනික වෙන්න පුළුවන් නම් නිවන එච්චර දුර නැහැ. ඒ අහිංසකම ආධුනිකම නැති වෙන්න වෙන්න චපල වෙනවා. ඒ තරමටම ෂට වෙනවා. මායාවී වෙනවා. ඒ නිසා කරගෙන කරගෙන යනකොට භවනා වෙන්නේ එන්නේ එන්නේ අහිංසක වෙනවා. එන්නේ එන්නේ සරල වෙනවා. ඒකට මේ බුදුහාමුදුරුවෝ ඉඳගෙන ඉන්නා වගේ තමයි. ඒත් ඒක නිසා ඔය යන ක්‍රමෙමයි ක්‍රමේ. ඒක තේරුම් ගන්න ගොඩක් අමාරුයි අන් ආපු කට්ටියට. අන්ධහර පාපු කට්ටියට. එහෙම නැත්නම් කියාපාන කට්ටියට අමාරුයි. නිතරම මතක තියානවා මිනිස්සෙක් මර කොයි ඉරියව්ව හිටියත් සතිමත් වෙන්න පුළුවන්. පුළුවන් නම් කඩපන්. එච්චරයි කියන්න තියෙන්නේ. මාරයට කියන්න තියෙන්නේ පුළුවන් නම් කඩපන්. මොන જાතිකටද මම සති පිටවන. උ දාන දාන බෝලෙට ගහන එකයි තියෙන්නේ. එතකොට ඒකට මේ නිස්සාරණ වණයටම ඇවිල්ලා ඊෂාගේ රිට්‍රීට් එකට විඳ ගන්න ඕන ගමන් නැහැ. නිකන් ඉව බොරු. ඊෂානම් කියන්නේ නෙවෙයි. එයත් එක්ක આવොත් විතරයි නිවන් දකින්න පුළුවන්. නිස්සාරණ වණට આવොත් විතරයි කියලා. මාත් එහෙම කිව්වා ඉතර. දැන් කියන්නේ. දැන් කියන්නේ මෙහෙම පණිවිඩ දෙනවා ගිහිල්ලා උලේ ඉඳගෙන හරි කවන්නේ පිලේ ඉඳගෙන හරි කවන්නේ සතිපත් වෙනවා නම් එච්චරයි කියන්න තියෙන අපි යනවා ඊගා ප්‍රශ්නෙකට. ගෞරවනීය අතිපූජනීය ස්වාමීන් වහන්ස මා භාවනා කරන අවස්ථාවවලදී නිතරම හිත පිට යාම සිදුවේ. එසේම දෙක කුල්වල වේදනා මතුවේ. එය භාවනාව දිගට පවත්වාගෙන යාමට බාධාවක් වෙයි. බොහෝ විට මේ සිදුවන්නේ ආනාපාන සති භාවනාව වඩන අවස්ථාවේදී. එවැනි අවස්ථාවලදී ඉරියව් වෙනස් නොකර නිසලව සිටීම සුදුසුද? ඉරියව් වෙනස් කර මද වේලාවකට පසුව යලිත් භාවනාවට යොමු වීම සුදුසුදයි පහදා දෙනෙමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව කිරීමේදී වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන්නේ දිගු වේලාවක් සක්මන් කිරීමෙන් පමණක්ද යන ගැටලුවකි. මාද සක්මන් භාවනාවේ යෙදෙද්දී සිනිඳු වැලි පෑගෙද්දී සිනිඳු වැල්ල පොළොව මත පිටින් ඇති බවද දෙපා බර කර තබන විට ඝන වැල්ලද ඝන පොළොවද දැනුනි. මෙය සසර පැවැත්ම හා අනුකූල නොවේදයි සිතිනි. මෙම කරුණ පිළිබඳව ඔබ වහන්සේගේ දෙපා නැමද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. ඔයිද පාටිංක භාවනාදී හිත පිට යන බව සහ කකුල් වේදනා තියෙන්නේ සතිමත් වෙලාවට විතරයි. සතිමත් නැති වෙලාවේ හිතක් තියෙන බව දන්නේ නැහැ. කකුල් දෙකක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා නොකර හිටුවා මොකුත් නැහැ. භාවනා කරලා හිත පිට යන ප්‍රශ්නකුත් නැහැ, කකුල් රදාවකුත් නැහැ. භාවනා කිරුවොත් හම්බෙන පළවෙනිම උත්තරේ තමයි සතිය තියෙනකොට මේ වේදනාව දැනෙන. මේ සතිහිතයට පිට යනවා. ඒකට මේ ඉරියව් මාරු කරන්න ඕනේද? එහෙනම් මේකට මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ මේ සතියේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීම නිසා එන ප්‍රශ්නයක්. නිසා සතියේ ආවට පස්සේ තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. මේ ප්‍රශ්න ටික සතියේ ප්‍රතිඵලයි. ඒ නිසා ඒ මතින් සතිය පිටවන වේදනාව මත සතිමත් වෙන්න. හිත පිට යන්නේ ගැන සතිමත් වෙන්න. භාවනා කරනකොට දිග වේලාවක් මං කෙටුවොත්ද සතිය පිටන්නේ කෙටි වේලාවක් මං කෙරුවොත්ද කියලා සතිය මත පදනම් කරන ප්‍රශ්නේ අහුවනම් අහන්න දෙයක්වත් නැහැ ප්‍රශ්නේ. තාම මේ මුළු රචනයේ පුරාම මූලික උපදේශපන්තියේ අහුම්කන් දීපු ගතියක් පේන්නේ නැහැ. මේ සතිය වඩන්න කරන වැඩක් බව මතක නැහැ. අපි උත්සාහයක් කරලා තිනවා අවංකයි. ඒක නිසා අපි දොස් කියන එක වැරදි. ඒක නිසා බලන්න වේදනාව තියෙනකොටද සතුටුමත් වෙන්න ලේසි කකුල් දෙකේ නැතිකොටද කියලා බලලා ඒන හැම එකක්ම වාසියට ගන්න එකයි හැම දේශනාවකදීම හැම කමඨාන් සුද්ධ කිරීමකදීම හැම කෙනාටම කිව්වේ. මේ වගේ කෙනාට ඇහෙන්නේ නැහැ. අමාරිසයියට වගේ. මට වුණා කියන්නේ ඉන්නවා. අර සත්තු සුතේම සුතමත්තන් කියව එක බනවලට දාලා තියෙන්නේ. ඇහුනේ කැහුනේ කිම්ම නතර කරලා පුරුදු ටික කරගෙන යනවා. ඒත් කවන්නේ ලියන හිඳයි ස්තුති කරලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මම භාවනා කඳවුරට ආධුනිකෙක්මි. මීට පෙර සුළු වේලාවන්හිදී මිනිත්තු 10ක් 15ක් පමණ භාවනා කර ඇතත් මේ පමණ දිගු වේලාවක් එක දිගට එක භාවනාවක් කරන ප්‍රථම අවස්ථාවයි. පරයන්කයට සාපේක්ෂකව සක්මන් භාවනාවේ සතිය පැවැත්වීම පහසුය. නමුත් පළමු දිනේ සිට අද දක්වා භාවනා දෙකේම දියුණුවක් පෙනේ. ප්‍රශ්නය භාවනා කරගෙන යන විට සිත යම් තරමකටම සතිමත් වී තැම්පත් වන විටම මින්පර පහළ නො වූ අතීත රූපයක් මැවේ. ඇතැම් විට එය මීට අවුරුදු 10 15 20කට පෙර සිදු වූ දේක රූපයක්ය. පුදුමය නම් එම සිදුවීම සිදු දිනේ සිට මේ මොහොත දක්වා කිසි දිනක එම සිදුවීම සම්බන්ධ රූපයක් මතකයටවත් පැමිණ නැත. එම සිදුවීම මෙතරම් නොවැදගත් සාමාන්‍ය සිදුවීමක්. පළමු දින 4ේදී 3-4ේදීම මෙම හදිසි අතීත ඡායාවන් මතුවීම සතිය පැවැත්වීමට බරපතල අභියෝගයක් විය. ඉන්පසු ඔබ වහන්සේගේ අවවාද පරිදි නෑහුණාක් මෙන් සිටීමට යම් තරමකට පුළුවන් පුළුවන් වූයේ අද දවසේය. සමහර අතීත රූපවලට සිත තවමත් තරමකට පැටලී යයි. වඩාත්ම අසීරු වන්නේ මෙම අතීත සිද්ධි සමහරක් ඒවා පසුතැවීමෙන් නිමා වූ සිදුවීම් වීමය. ඒ සිදු වූ කාලයට වඩා පසුතැවීමක් එම සිද්ධිය ගැනම භාවනාව අතරතුර පහළ විය. ඔබ වහන්සේගෙන් මීට උපදෙසක් පතන්නෙමි. සතිය දිනු කිරීමට කිසිවක් නැහුණා මෙන් සිටීමේ පිළිවෙත තව දුරටත් අනුගමනය කිරීමටද උත්සාහ කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. භාවනා කරනකොට සමහර විටක ලැබෙන අතුරු ඵලයක් විදිහට උබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබෙනවා. ලැබුණාම ලැබෙන්නේ පරණ කුණු කන්දල් කුණු වෙච්ච තොගයක් තමයි. ඒක ආවට පස්සේ වහකණ්ඩ හිතෙනවා. මේ වර්තමාන මොහොතේ තීනකක් දරා ගන්න බැරි වුණොත් ගිය ආත්මෙවත් එන්න පටන් ගන්නවා. ගිය ආත්මෙට ඉස්සෙල්ලෙවත් එන්න පටන් ගන්නවා. ඌවගේ තියෙන්නේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ එකක්. ඉතින් කොහොමද මොනවට මේ පහළ වෙනවද කියලා තේරෙන්නේ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ. එතකොට තේරෙනවා අතීතයට හිත ගියොත් ඥානයක් පහළලා හිතට පිට ගියත් අසුචි වල ගොඩ දැම්ම වගේ තමයි. ඉතින් කොච්චර හොඳ වර්තමානයේ තියාන්නේ ඒ වුණාට මේවට කියන්නේ ලෞකික අභිඥා කියලා. පෙර විසූ කඳ පිළිවෙත දන්න ඥානයි. පෙර කියන්නේ ආත්මෙදි ඉස්සලම නෙවෙයි මේ ගියේ පහුවෙච්ච එකත් ඕකට මේ එකතු වෙනවා. ඉතින් දැකපුවහම පේන හැටි පේනවනේ. ඒ නිසා ඥානයක් වශයෙන් මේක බාර අරගෙන කරනවා කිව්වහම සමහරු මහා ලෝකෝට හිතනවා ඉස්සර වෙච්ච දේවල් දකින්න එක ලොකු පිනක් කියලා. නිකමට තව කෙනෙක් එකක් එහෙම වෙන්න ගත්තොත් Tamange පිටේව දැක්කත් කක්කමයි. මුන්නම දෙයක්වත් නැහැ. ඉස්සරහා බලන්න ගියත් ඔච්චරමයි. මොකද දැන්ටත් තියෙන කක්ක අදහස්නේ. ඒ අදහස්ම තමයි අනේසා හොඳම දේ වර්තමාන මොහොතේ හිතේ අනින්න එක. සමය භාවනාවට බාධක නෙමෙයි පෙන්වන සංසාරය කියන්නේ මේකයි. මුදුවට පැහැදිලිව පෙන්නනවා. ගියොත් ගෝරි ගොඩයි. ඒ නිසා අඬලා යාප්පු වෙලා බැගෑ වෙලා දන්න දහන් ගැටයක් දාගෙන වර්තමානයේ හිත තියාගන්න. ඒක මේ ආශ්චර්ය ධර්මයක්. ඒක මනුස්ස ලෝකේ තියෙන 이르දි ප්‍රාතිහාර්ය. මේ වර්තමානයේ හිත පවත්තන එක. මොකද නැත්තම් කියොත් එහෙම අතීතයට ඕක තමයි තියෙන්නේ. ඒක නිසා ඒ අභිඥා පැත්ත පැත්තක තියන්න නිවන් දකින්න එක පැත්තක තියන්න. නමුත් වර්තමානයේ හිත පවත්වන්න පුළුවන් වෙන්නේ මනුස්සයට විතරයි. ඒත් බනහපු මනුස්සයට. ඉතින් ඒ නිසා මේවා ගැන කරදර වෙන්නත් එපා. මොකද ඒක අර භාවනා කරනකොට යනවා හිතේ හැටි. නමුත් ඒ තියේදී ඔය අතීත ඥාන තියේදීත් වර්තමානයේ හිත පවත්වන්න පුළුවන්. ওই අතීත ඥාන පහළ වෙන්නේ වර්තමානයේමයි. ආයකට අතීතේ හිත යන්නේ වර්තමානයේ දෙක වෙන්නේ ඒ නිසා ඒ වෙලාවට වර්තමාන හිත පවත්වනවා කියන එක මම බැලුවා ගුරුවරු දෙන්නේ දෙකක් කියනවා. එක්කෙනෙක් කියනවා මේ වගේ අතීතයට යද්දිත් විශේෂණය කරන්න එපා. ඔගේ විස්තර අත්තර හොයන්න එපා වර්තමාන ඉන්නේ කියලා. තව ගුරුවරයෙක් කියනවා නෑ නේ ඥානෙ පහළ වෙච්ච වෙලාවේදී ගිය ආත්මේ අම්මගෙන මොකද්ද කියලා බලන්න. දාපු කරාඹුව කවුද හැදුවේ කියලා බලන්න. ලුණු මිරි සහිතව බත් කෑවේ කියලා බලන්න කියලා හොයන්නයි කියලා කියනවා. ඉතින් ගුරු ප්‍රධාන ගුරුවරු දෙන්නේ. ඉතින් මට ඉතින් ඒකේ ශිෂ්‍යයාගේ හැටියට ගුරුවරයා තෝරනවා. අතීතේ හොයපන් කියන ගුරුවරයා ගාවට ගියොත් එපයි කියන ගුරුවරයාත් එක්ක විරුද්ධ වෙනවා. එපයි කියන ගුරුවරයා ගාවට ගියොත් අතීතේ හොයපන් කියන ගුරුවරයාත් එක්ක විරුද්ධ වෙනවා. ඉතින් අපි ළඟ තියෙන්න ඕනේ අපේ මන අපේ. හැබැයි දෙකම කොයි එකත් භාවනා ප්‍රතිඵල ඒ නිසා එකක්වත් කරදරයකට ගන්න එපා. නමුත් ඒ ඔක්කොම තියෙද්දි වර්තමාන හිත පවත්තන එක තමයි ආශ්චර්යම ධර්මය කියලා හිතන්නේ අනේකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අද භාවනා වැඩසටහනේ හතරවන දිනයයි. සිත සමාධිමත් භාවයට පැමිණෙමින් ඇති බැව් දැනීමෙන් තෘප්තිකර බවක් දැනුනි. බොහෝ වේලාවක් අද භාවනා පරයන්කේ නොසැලී සිටින්නටද හැකිවිය. භාවනා කළ කාලය පුරාවට හෘද ස්පන්දනය වැනි දෙයක් සහ ශරීරයේ ලතාවකට කරදරයකින් තොරව පැද්දමින් තිබූ බව දැනිනි. නමුදු මුලදී මට මහත් කරදරයක් ලෙස හැඟිනි. ෂණයකින්ම ඔබ වහන්සේ දේශනාවක් සිහියට බැවින් ඒ කුමද්දයත් බාහිරින් පැමිණෙන අය ඥාතීන් ලෙසට පිළිගෙන ග්‍රීන් ටී එකක් දී පිළිගන්නා ලෙසය. කාරුණිකව බලා හිටියත් එම ක්‍රියාවලිය මුළු භාවන භාවනා කාල පරිච්ඡේදයේ පුරාවට ගියේ නම් නැත. තවද ශරීරයේ සමහර කොටස්වල නලියමින් දඟලමින් සංවේදනා කීප අවස්ථාවකදීද දැකගත හැකිවිය. ඒ සියලු දැනීම් මත මා භාවනා කළ කාලය මිහිරි අත්දැකීමක් ලද්දව දැනීමෙන් මා සිත තවම එම මිහිරියාවෙන් පවතින බවක් දැනේ. ඔබ වහන්සේට බුදු බව අත් වේවා. දෙවෙනි ප්‍රශ්නය සක්මනේදී සක්මනේදී වචන මත ඇවිද යාම වෙනුවට ක්‍රියාව දකිමින් සක්මනෙහි යෙදීමෙන් සාර්ථකත්වයට පත් වූ බවක් දැක ගතිමි. එම ක්‍රියාව නිවැරදිදයි කාරුණිකව පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඉතින් සතිය වැඩි වෙනවා නම් ඒ ක්‍රියාව හොඳයි. සතිය අඩු වෙනවා නම් හොඳ නැහැ. ඒ නිසා මේ වචන නැතුව මෙනෙහි නොකර යනකොට සතිය වර්ධනයක්ද තිබුණේ කියන එක කිව්වනම් ප්‍රශ්නයක් අහන්න දෙයක්වත් නැහැ. ඒක නොකිය ප්‍රශ්නයකට මට උත්තර දෙන්නත් බෑ. ඒ වගේම ඒ නලවන පද්දන ගති ශරීරේ එනවා මේ ශරීරේ නිතරම ඒක ඇතුලේ ව්‍යායාම කර කර තියෙන. ඒව අභ්‍යංගනය කරනවා. ඒ කියන්නේ මසාජ් කර කර තියෙන්නේ. ඉතින් මේ භාවනා කරනකොට අපි බලපෑම් කරන්නේ නැහනේ. චේතනා මොකුත් නැහැ. අර ශරීරේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. ඉතින් එතකොට පේන්නේ Taman නිකන් සවුන බාත් එකට ගියා වගේ. එහෙම නැත්නම් කවුරු වෙලා මුඩු ඇඟම මසාජ් කරනවා වගේ. ඉතින් දිගට ඒගොල්ල කරනවා. ඒ නොකිරීම තමයි නිසා තමයි අපිට ලෙඩ වෙන්නේ. භාවනාවට හොඳට තේරෙනවා සෛලයක් සෛලයක් පාසා නියපොත්තක් පාසා දතක් පාසා කේල් කෙත් කහ පාසා ඔක්කොම සම්භාහණය කරනවා. බොහොම හිමීට කරනවා. සමබරව කරන්නේ. ඉතින් අන්න එකට වෙන්න දෙන්න ඒතරොට ශරීරයේ තියෙන ගොඩාක් ආතති ගති, රුමැටික් පේන්ස් එතනින් ගියාම තියෙන ඔය යුරික් ඇසිඩ් එකතු වෙච්චව ඔක්කොම සුද්ධ වෙලා යනවා. ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ නොමිලේ හම්බ වෙච්ච මේ ජන්තාගර නැත්නම් සවුන බාත්යක් වගේ. නතර කරන්න යන්න එපා. නතර කෙරුවොත් නතර වෙනවා ෂුවර් එකට මරුණාට පස්සේ ඒ ගැන බය වෙන්න එපා. ඉන්නකම් ඔකට යන්න දෙන්න. එතකොට ලෙඩ වෙනවා උඟා කඩු. ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ඕවදන් අනුශාසනා පරිදි ඊයේ ඊතා උමනාවෙන් භාවනා කිරීමට පර්යංකේ හිඳගත්තමි. සුපුරුදු පරිදි හිත තැම්පත් වී කයේ සැහැල්ලු බව ඇතිවිය. එදෙස උපේක්ෂාවෙන් බලමින් සිටින අතර තනින් තන සංවේදනා මතුවන්නට පටන් ගත් අතර හදවතේ ගැස්ම වඩාත් දැනෙන්නට විය. මෙය භාවනාවට අදාළව හටගත් දෙයක්ද? කාරුණිකව පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. සාමින් වහන්සේ පවසන ආකාරයට මෙය පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට මඟ පෙන්වීමක්ද? පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. වැලි මැලුවේදී ටික වේලාවක් සක්මන් කරන විට මුළු කයටම සංවේදනා දැනෙන්නට විය. සමබරතාවයේ පවත්වා ගන්නට අපහසු නිසා හිඳගත් දෙමි. අද දින ගෞරවනීය සාමින් මහන්ස අද දින උදේ 8ට 8:30ට පමණ පරයන්කේ භාවනාවට හිඳගතිමි. ආනාපානයට සිත යොමු කළෙමි. නාසයේ කෙළවරට ටික වේලාවක් සතිය පැවැත්වූ බව දනිමි. ඊට පසු කයේ සැහැල්ලු භාවය මුළු භාවනා කාර්යය පුරාම පැවතුනි. පැය දෙක දෙකක් පමණ. ඒ අතර කාලය තුලදී එක්වරක් ඉරියව්ව මාරු කළ බව දනිමි. කිසිම සිතවිල්ලක් ගලාවෙත් නැත. ශාන්ත ප්‍රනීත සුවේ අත්විඳ බව දැනෙනවා. මගේ පැනයට ගරු ස්වාමින් වහන්සේ මෙවැනි දෙයක් ලැබෙන්න පුළුවන්ද? මගේ පැනය ගරු ස්වාමින් වහන්සේ මෙවැනි දෙයක් ලැබෙන්න පුළුවන්ද? මට පහදා දෙන්න. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඔයගේ සාන්ත සුන්දර බවක් ඇතිවීම සතිය පවත්තන්ට ලාභයක් වුණාද පාඩුවක් වුණාද කියන එක කියනවනම් උත්තරේ හරි ලේසියි. ඉතින් ඒක ලියවිලා නැහැ. ඒක ගැන හැඟීමකින් නෙවෙයි ලියලා තියෙන්නේ. ඉතින් කැමැතිද එළියපෙක්කනා ඒ කට උත්තරේ සභාවට දෙන්න මේ විදිහට පාසුවක් වෙන එක ලාභයක් උනායි කියලා ඒ කියන්නේ සත්‍ය පවත්වන්න පහසුයි. පහසුයි. ඒ නයි ඉතින් ඊට ආයේ අහන්න දෙයක් නැහැ. ඉතින් සත්‍ය පවත්වන්න පහසු නෝ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච දේ. වෙන්න පුළුවන්ද? ඇයි මෙහෙම වෙන්නේ? මේ මේ ඇති වෙච්ච මේ සැහැල්ලුව ස්ත්‍රී එකක්ද පුරුෂයෙක්ද සමතද විපස්සනද වැඩ නැහැ. ඒක ආපු වෙලාවයකට අනුග්‍රහ කරන්න. මොකද එන්නේ හැම වෙලාවෙම. ආපු වෙලාවේ අපි කරන්නේ හැම වෙලාවෙම ආපුවම සැක කරනවා. ඒ කියන්නේ සද්ධාව නැහැ කියලා. භාවනා හරියට අපි ඒකේ සද්ධාව නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එදිනදා තියෙන සද්ධාවෙන් එහාට ගිහිල්ලා මේච්චර ප්‍රතිපatti පුරනකොට කෙලෙස් අඩු වෙනකොට ඇති වෙන මේ සැහැල්ලුව කෙරේ සද්ධාාවක් ඇති කරන්න. ප්‍රශ්න නොකරන්න. කොනහන් නැති වෙන්න, මූණට කියලා ගහන්න නැති වෙන්න, ඇඟට වතුරක් කරන්න නැතුව ඉන්න. එතකොට වැවෙනවා. දැන් මේකට තියෙන එකම බාධාව ඇයි මේ වෙන්නේ? මේක මේ ප්‍රථම ධානයද දෙවෙනි ධානයද? මේ එන්නේ සැහැල්ලුව ගෑනු එකක්ද පිරිමි එකක්ද? මේක සමතද විපස්සනාද? මේක හරිද වැරදිද? කාලා වරෙන්කෝ බයිනා වගේ කියලා හිතෙන්නේ. මොනවා කියලා? අවවාද. ළඟ හිටියා නම් අන්නවා හිල්ලෙන්න ඩොක්ක කර දුර ඉන්න ඉඳ කියන්නේ. කිසිම පව කරනකොට toy ගාණක් නැහෙනේ අපිට දවස පුරා පව කරනකොට කාගෙන්වත් අහන්න නැතකේකුත් නැහැ මේ ප්‍රතිපදාව වැඩෙනවනේ කෙලස් අඩු වෙනවනේ හරියනේ උකුණු අඩු වෙච්චාම අර ඔළුවේ හිස්කතියක් වගේ දැනෙන ඔළුවේ ඉන්න උකුණු අඩු වෙච්චාම ආන්නේ වගේ කතිය මේ එක්කෙනෙක් නෙමෙයි හැම කෙනෙකුටම භාවනා ක්‍රමය කියලා දුන්නාම තමන්ගේ භාවනා ක්‍රමයට විතර සැක කරනවා අනික මොනම දෙයකටවත් සැකයක් නැහැ නිසා මේකෙත් මෙතන ශ්‍රද්ධාවට විශේෂත්වයක් දෙන්න ඕනේ. මේ විදිහට කෙනෙහිල්ල හරස් ප්‍රශ්න ඇහිීම ශ්‍රද්ධාවේ නැතිකම කියලා හිතා ගන්නවා. එහෙම නැහෙනේ. පාරේ වාහන නැති වෙලාවේ ගමන කරගන්න එකයි තියෙන්නේ. වාහන තියෙන වෙලාවේ ගමන කරන්න බෑ. ඒකට ට්‍රැෆික් ජෑම්. නැතුණාට පස්සේ හාලිවල දැම්ම විතර මම තේ එකක් බීලා ඉන්නද? චූ කරලා ඉන්නද? පාරේ කවුරුත් නැහැ. මොකද කරන්නේ? කන පැලෙන්න ගහන එකනේ කියන්න තියෙන්නේ. ට්‍රැෆික් ජෑම් එකේ හිටපු එක දැනගන්න එපා එළියට ආවෙලා ගමන කරගන්න කියලා. ඒක ලොකු සාංශ කියන්නේ ගොඩගොවියෙක් සීගන් සීගන් කියලා වැස්සාපු වෙලාවේ වහවහ තමන්ගේ ගෙත අහ ගන්න ඕනේ. මොකද නගුල නැහැ කියලා හරක් නැහැ කියලා නිකන් හිටියට ඕන වෙලාවට ආයෙ වහින්නේ නැහැ. වහින වෙලාවේ වැඩේ ගන්න. ඒ නිසා මයික් එක ගන්න නැහැ කවුරක්වත් මම කිව්වට. අය ගත්ත එකයි කරුමනේ උඩ බයින්නවනේ ඊෂා විතරයි ওই දිගට මයික් එක තියාගෙන. පුරුදු කරලා දෙන්නේ හරි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 5ක් පමණ භාවනාවේ යෙදෙන අයෙක්මි මේ අවස්ථාවේදී මාලද හොඳම පරයන්කයක් සක්මනක් පිළිබඳ කැටිකොට දක්වමි සක්මන් භාවනාව මම දැන් මෙතනෙයි ආරම්භ කරත්ම අනායාසයෙන් සක්මන ඇරඹේ નિરાයාසයෙන් සිදුවන සක්මනේ ගමන් කරන්නෙක් නොමැත ඉබේ සිදුවේ විටින් විට ශරීරයේ අවට ලෝකයට උරාගත් බවත් සියල්ල ඒකෝදි බවක් දැනේ. කිසිම වෙහෙසක් රිදුමක් නොමැත. කලාතුරකින් සිතුවිලි පැමිණියත් ඒවා ඉබේම ඉවත් වන්නේ මුහුදුරල අනවශ්‍ය දෑ වෙරළට ගොඩ දමනවා මිනි. ඇතැම් අවස්ථාවල හොර රහසේම සිතුවිල්ලක් රිංගා ගතහොත් නැවත මූල කර්මස්ථානයටම යන්නේ මටත් නොදැනීමය. ඊට ටික කෙටි වේලාවකින් නැවත ඒකෝදි බවට පත්වේ. ශබ්ද කොතරම් පැමිණියත් සිත විසිර නොයයි. පර්යංක භාවනාව සක්මණින් ඉවත් වී පර්යංකයට පැමිණිවහම සිටින ඉරියව්ව මෙනෙහි වී සිත ඒකාග්‍ර බවට පත් වී අවට ලෝකයටම කිඳා බැස ඇති බව දැනේ. ආශාස ප්‍රසාස නොදැනී ගොසිනි. ශරීරයේ ඊතා සැහැල්ලුය. නමුත් එම தත්ත්වයේ කෙරෙහි ඇල්මක් හෝ ආශාවක් නොමැත. විටින් විට බෙල්ලද පහත්ුවත් සතියෙන් මෙය නැවත සකස් කරගතිමි. නින්දක සේයාවක්වත් නොමැති බව පැහැදිලිව දනිමි. පැයක් පමණ මෙසේ පසු වූ අතර රාත්‍රී 9ට පරයන්කෙන් නැගිට්ටේද මනා අවදි බවකින් යුක්තවමය. ගරු ස්වාමීන් වහන්ස මට කුමන ශබ්දයක් මැද පිරිසක් මැදවද මම දැන් මෙතන යන්න මෙනෙහි කළ පමණින් ශරීරයට හිත යොදාගත හැක. බොහෝ අවස්ථාවල මෙසේ හිත පවත්වා ගැනීමට උත්සාහ දරමි. එමෙන්ම එදිනදා ජීවිතයේ කටයුතු පෙරට වඩා හැලහැප්පීමකින් නොමැතිව නිසල්මනීය කරගෙන යාමට හැකිය. ඉදිරියටත් සතිමත් බව වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වේවා. ඒ වගේ අර පැයක් විතර ඉඳලා නමේට විතර නැගිටින්න උනත් තමන්ගේ නැගිට්ටට ඉඳගෙන ඉන්න ඉරියව ඉඳලා නැගිට්ටට සතිය කැඩෙන්න ඕනකම නැහැ. ඒ නිසා නැගිටිනකොට නැවතිලේ ස්ටෙම්ස් දාලා slowly mindfully silent කියලා නැගිට්ටොත් ඉන්නේ හාට මොකද වෙන්නේ කියන එක හරියට නිකන් ටීවී කැමරා එක CCTV කැමරාවක් ඉන්න වගේ තමන්න බලා ගන්න පුළුවන් මේ වඩාගත් සතිය කොහොමද ඉරියව්ව වෙනස් වුණාට පස්සේ නැගිටිනකොට යනකොට එනකොට කනකොට බොනකොට වෙනස් වෙන්නේ කියලා. ඒක දිහා බලාන හිටියොත් සතිය ගෙවෙනව අඩුයි. ඒකෙන් සතියට ගරු කරලා අවදියෙන් බලාන හිටියොත් ගෙවෙනවඩි නැගිටේ කියලා මුකුත් වෙන්නේ නැහැ. අපි හිතනවා නැගිටට පස්සේ ඉඳගෙන ඉන්න සතිය ඉඳගෙන ඉන්න සතියමයි නැගිටට පස්සේ නැහැ කියලා. එහෙම කන්නේ නැහැ. ඒක නිසා ඉරියාපත සංදිස්ථාන තියෙනවනේ. ඉඳගෙනලා නැගිටින වෙලාව, නැගිටලා ඉඳ ගන්න වෙලාව අන්නේ තැන්වල කොහෙන්ද මේ සතිය ලුහුටන්නේ කියලා, සතිය ලීන වෙලා යන්නේ කියලා බලන්න හිටියොත් පැය 24ෙම තමන්න දැනගන්න පුළුවන් සතිය සම්පූර්ණයෙන් කැඩෙන්නේ නැහැ. හැලහැප්පීමක් විතරයි වෙන්නේ. ඒ වගේම සෙනග ඉන්න තැනක කවුරු කෑ ගැහුවත් මට ප්‍රශ්නක් නැහැ කියලා තේරෙනවා නම් මතක තියාගෙන ඊට පස්සේ මොනම හේතුවක් නිසාවත් සද්දයක් නිකුත් කරන්න එපා. ඉල්ලීමක් කරන්න එපා. කායිමත් ඉල්ලීමක් කරන්න යන්න එපා. ඉල්ලීමක් කරනවා කියලා කියන්නේ මේ සද්ද දූෂණයක්. ඒ වගේම ඉල්ලීම් සඳහා හටම් කරන්න එපා. කිසිම කෙනෙකුට චෝදනා කරන්න එපා. මොන චෝදනා කරන්න ගියත් වෙන්නේ අපි මේ පවතින මේක කම්පැනි වෙන්න පටන් ගන්නවා. ඊ ඊ මිනිස්සෙක් වැරදි වැඩක් කරනවා ඌ ගෙවා ගනී. ඇවිල්ලා ඇහුවොත් මේක හරිද වැරදිද කියලා දන්නවනම් කියන්න. එහෙම නැත්නම් කිසිම කෙනෙකුගේ චර්යාවක් ඔලුවට බාර ගන්න යන්න එපා. මෙතන ඉන්නේ ගුරුවරුනේ. ඔය ඊෂා වගේ මේ කට්ට වෙට්ට පිට පිච්ච කට්ටිය පන්ති කාමරවල. ඉතින් පොඩි උන්ගේ දේවල් වලට ඔලුව නරක කරගෙන උන් හදන්න ඕනේ කියලා හිතාන ඉන්නවා. හදන්න නම් මේ අඬු මිටියයි මේසන් හැන්දයි අරගන්න ඕනේ. හදන්න බෑ. මොකද මම ඒකනේ දරුවවත් හැදුවේ නැත්තේ. බෑ කරන්න බෑ. ඉතින් ඒ නිසා උන් හැදෙනවනේ හැදිච්ච අය දැන් අපේ අම්මා මාව හැදුවේ අතහැරලා දාපු ඉන්න. මම කියන්නේ අපි ඉන්නවා දැන් දන්නෙත් නැහැ. ඉතින් ඒ ෂෝක් එකට හැදුණා හරි හොඳයි මං. ඒ අතින්න. මොකද ඇඟිලි ගහන්න කවුරක්වත් ආවේ නැහැ. ඒ නිසා සමන්ට ඇහෙනවනම් ඕන සෙනගක් මැද මට කරවන්න ඉන්න පුළුවන් කියලා කවදාත් ඉල්ලීමක් කරන්න එපා. බැරිම නැත්තම්. ඒ වගේම කාගත් වැරද්දක් දැකලා කේන්ති ගන්න එපා. ඒ විනයට ආවුස නැහැ. ඉව කරනකොට කර්මේ සහ කර්මඵලයේ කියලා එකක් තියෙනවා. ඒ මනුස්සයාට වගකීමක් තියෙනවා. මම ඉන්න තැන කියලා වාටත් පව් වැඩ කරන්න බැරි තත්වයක් ඇත්තේ නැහැ. ආන්න ওই දෙකද ඉන්නවනම් දවස පුරාම ඉන්නේ නිකන් ටෙලිඩ්‍රාම එකක් බලනවා වගේ. ටෙලිඩ්‍රාම එකේ ඉතින් කොල්ලයි කෙල්ලයි දුෂ්ටයයි නැත්තම් චිත්‍රපටියක් තියෙනවා. ඒක දුෂ්ටය හදන්න බෑනේ අපිට. දුෂ්ටය දුෂ්ට නැත්තම් චිත්‍රපටියක් නැහැ. පිච්චර එක වයිට් එකක් නැත්තම් වැඩක් නෑ නේ වගේ අපේ ජීවිතෙත් දුෂ්ටයයි ඉන්න ඕනේ. වයිට් එකක් තියෙන. ඕකට අඬපුප්පගෙන මෙව හදන්න ඕනේ කියලා කියනවනම් මේ පොළොව මට්ටම් කරන්න හිතයි. මේක මට්ටම් කරන්න බෑ මේක රවුම්. ඒ නිසා භාවනා කරන්න කරන්න දෙනවා අවුට් පව් කරාට මං ගාගන්නේ මගේ ඒවා මං කාටවත් දෙන්නෙත් නෑ. මං තනියම ආවේ. මගේ වැඩේ කරගන්නවා. සබ්බ වාපස්සා කරනවා. ඒ නිසා තේරෙනවා නම් සෙනග ඉන්න තැනවල මට ගෑවෙන්නේ නැහැ කියලා ඉල්ලිම් ඉල්ලන්න යන්න එපා. අනුන්ගේ වැරදි වලට අනුපුප්පන්න යන්න එපා. එතකොට අපන්නක ප්‍රතිපදාව කියලා මම ඒකට කියන්නේ විරුද්ධ වෙන්නේ කිසියම් දෙයකට මොනකටත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ කට්ටියට කැමති නම් බබාගේ මන අපේ. පොඩි එකාගේ මන අපේ දීලා යන එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒකට සතිය කියන්නම් අමාරුයි හැබැයි සම්පජඤ්ඤයට කිට්ටුයි. ඉරියාපත සංදිස්ථානයේ සම්පජඤ්ඤයට කිට්ටුයි. මේ අනුන්ගේ වැඩවලට ඇඟිලි නොගහින්න එක හරිම සම්පජඤ්ඤය. ඒකට පුළුවන් මාතංගණන් හස්ති රාජා වගේ කැලේට වෙලා ඉන්න පුළුවන්. කංග වෙනගේ තනියංග වගේ ඉන්න පුළුවන්. සෙනඟ මැද ඉඳලත් ඇඟට නොදැනෙන කාගවත් ගැටුමක් නැහැ. යන්නත් පුළුවන්. ඒක තමයි අද අද තියෙන ලෝකයට අවශ්‍ය කරන එකම බේතෙච්චරයි. සෙනඟෙක් හිටියට ප්‍රශ්නයක් නැහැ. කිසියම් දෙයකට විරුද්ධ වෙන්න යන්න එපා. එතකොට තමන්ගේ පාර බොහෝම ඍජුයි. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස. මා මෙම භාවනා වැඩසටහනට පැමිණි පළමු අවස්ථාවයි. නමුත් ඔබ වහන්සේගේ ධර්මදේශනා සහ මජ්ජේ සූත්‍රයේ කොටස් 8ක් පමණ අන්තර්ජාලයෙන් බැලුවෙමි. මා සක්මන් භාවනාවේ සිට පර්යංකයට වාඩි වී ආනාපානයේ යෙදී ටික වේලාවකින් හුස්ම නොදෙනී යාම සිදුවේ. මේ අතරතුර සතිය පිටතට යාමද සිදුවේ. මා නිහඬව කය දෙස බලා සිත යොමු කරගෙන සිටින විට දෙපා ලිහිල්ව ගොස් එම తත්වය ශරීරයේ ඉහළටද පැමිණේ. ටික වේලාවකින් එක්ව බැඳි දෑත දෙපා දන හිස මට නැතුවාමෙන් දැනේ. හිස වටා යම්කිසි වෙනසක් දැනේ. ශරීරයේ මද උණුසුම් ගතියක් ශරීරයෙන් මද උණුසුම් ගතියක් පිටවේ. දම් පාට නිල් පාට වර්ණයන් පෙනේ. හොඳට වැවී ඇති ගස් තන පිට්ටනි පෙනේ. මෙම අවස්ථාවේදී සතිය පිට යාම බොහෝ දුරට අඩුව පවතී. මෙම தත්ත්වය දියුණු කර ගැනීම සඳහා කමඨහනක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔය ඒක නැතුව තනකොළ පිටනේ මොනවත් නැතුව භාවනා කරනකොටයි ඒ වගේ මනෝරූප පේනකොට භාවනා කරනකොටයි දෙකේදීම මූල කර්මස්ථානයේ ඇසුරු කරනවා නම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොනම කරදරයක්වත් නැතුව මූල කර්මස්ථානයේ ඇසුරු කරනකොට තියෙන සතියත් යම් යම් මනෝරූප පේනවා සද්ද ඇහෙනකොට මූල කර්මස්ථානයේ සතිය පිටුන සතියයි දෙක ගත්තොත් වඩා කුසලතාවයේ තියෙන බාධා නැති වෙලාවේ තියෙන සතියේද නැත්නම් වඩා දක්ෂතාවයේ තියෙන බාධා ඇති වෙලාවේ සතියේද කියලා ප්‍රශ්නයක් පරණ ගන්න පුළුවන් මේ ලියපෙකන උත්තර දෙන්න කැමති නම්. එහෙම නැත්නම් ඒක තමයි කමටහන්. බලන්න එහෙම රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ආලෝක පේනවා. ඒ පෙනෙද්දි නොපෙනුනා වගේ යන්න පුළුවන් නම් ඒකට ඒකට ඒකට තියෙන හැකියාව බලන්න. ඒක තමයි කමඨහන මෙතන සුද්ධ කරලා තියෙන කමඨහන. අතිපූජනීය ස්වාමීන් වහන්සේ ඊයේ දින හවස 3ට මම පර්යංකයට වාඩි වූයේ දිගු වේලාවක් සතිය පවත්වා ගනිමි යන අදිෂ්ඨානයෙනි. ඒ සඳහා මම පට්ටලව වාඩි වීමට අසුන සුව පහසු කරගතිමි. ඉසෝදානා සිරුර සිහිල් කරගතිමි. ඇස් කණ්ණාඩිය හා හත්ොරලෝසුව පවා ගලවා තබා කය සැහැල්ලු කර ගතිමි. දැස් පියාගෙන මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම වෙත සිත යොමු කර ටික වේලාවකින් ඒ ගෙවි ගිය බව නිරීක්ෂණය කෙලිමි. ක්‍රමෙන් සියුම්ම ආරම්භ වන ශරීරය දෝලණය සිත කය වෙත රඳවා තබා ගනී. ශබ්ද සිතුවිලි හා වේදනා ඇතත් සතියට බාධාවක් නොවිනි. පැයක් පමණ ගත විය මුලින් අත්හා පාද නොදැනී ගියේය. පසුව ශරීරයේ බර යකඩ බෝලයක්සේ මහත් වී දැනිනි. මේ අවස්ථාවේ මට අවශ්‍ය වුවත් පර්යංකයෙන් මිදීමට එකවර නොහැකි බව දැනිනි. උගරෙන් පිටවීමට වායු බුබුලක් උගරේ හිර වුණි. ඒ නිරුත්සාහයෙන් පිට නොවුණු බැවින් ඒ පිට කිරීමට මම උත්සාහ නොකළෙමි. ඔබ වහන්සේ ධර්මදේශනාවට වැඩිය පසු වන්දනා කිරීමට මගේ ශරීරයේ ක්‍රියාත්මක වූයේ ඊතා සෙමිනි. ගාථාද ශබ්ද නගා කීමට නොහැකි විය. ඉරියව් මදක් වෙනස්කොට දෑස් පියාගෙනම සතිය නියුක්තව ධර්මදේශනාව අසා සිටීමි. ධර්මදේශනාවෙන් අනතුරුවත් පරයන්කෙන් නැගින නැගිට යාමට නොසිතුණි. නමුත් පාදවල වේදනා ඇති බැවින් කිහිප විටක්ම ඉරියව් මාරු කෙරුවෙමි. ශරීරයේ සියුම් දෝලණය දිගටම පැවතුණි. වේදනාව හා ශරීරයේ චලනය සිත කයේම රඳවා ගන්නා ලදී. රාත්‍රී 7:45ට පමණ පරයන්ක භාවනාව නිමා කෙලිමි. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය වගේ වුණාට අර සක්මන නැතුව දිගටම ඉන්න හිතෙනවා. නමුත් ඒ භාව එහෙම වුණාට පස්සේ අර සත්‍ය නිකන් ඇඹුල් ගතියට යනවා. එනිසා ඒ ටිකටම වාඩි වෙලා ඉන්නව වෙනුවට සක්මනත් එක්ක මාරු කර කර මාරු කර කරන එක තමයි කරන්නේ. මේ මේ කරපු එකට දොස් කියනවත් දඬුවම් කරන්න හදනවත් නෙවෙයි. ඒ පරියංකේදී හම්බෙන සතියට නැවි නැගිටලා ඇවිදලා යන්න බැරි සතියක්. ඒක එච්චර හයිය හත්ති නෑ. ඒකට හයිය හත්ති ඉන්නේ සක්මනේ ගත්තාම තමයි. ඒ නිසා ඔය හා සමාන ප්‍රීතියක්, ඔය හා සමාන එකමුල් එකලස් භාවයක් පරියන්කේ ඉඳි වගේ සක්මනීරිත් ගත්ත දවසේ ඒක දැඩි කරනවායි කියලා කිව්වේ. හරියට බබෙක් අම්මා ඇති කරාට තාත්තා තමයි දැඩි කරන්නේ. ඇති දැඩි කරනවා කියලා මේකට කියන්නේ. ඒ කිය සක්මන තාත්තා වගේ. අර බබා දැඩි කරනවා අම්මා ඇති කරනවා කිරි දෙනවා මේ දෙක සමබර කරගන්න එතකොට තවත් ගමන හොඳයි ගෞරවනීය සාමින් වහන්ස ආශ්වාසයේද ප්‍රස්වා ආශ්වාසය ආශ්වාසයයිද ප්‍රස්වාසය ප්‍රස්වාසයයිද මෙනෙහි කෙලෙමි දිග වේලාවක් ආශ්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය කළ හැකි විය සිත පිටට යන අවස්ථාවලදීද නිරීක්ෂණය කළෙමි. එම වාර ගන්න ඊට අඩු විය. පැයක පමණ කාලයකින් පසුව හිත සංසුන් වී ගියේය. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ඌයේද නැත. වෙනත් සිතුවිලි හෝ අරමුණු සිතෙහි පිහිටියේද නැත. සිත එක තැනක නතර වී තිබූ අතර ප්‍රීතියක් ඇතිවිය. එම අවස්ථාව ඊටමත් निराවුල් හා ප්‍රභාමත් බව නිරීක්ෂණය විය. එම தත්ත්වයේ දිගටම පවත්වාගත යුතුයද? එසේනම් ඒ සඳහා කුමක් කළ යුතුයද? එසේත් නොමැතිනම් මා ගත යුතු ඊළඟ පියවර කුමක්ද? මෙම தත්ත්වය නිරීක්ෂණය කර ටික වේලාවකින් නැවතත් ආශ්වාසය හා ප්‍රශ්වාසය ප්‍රකට විය. භාවනාවේ ඉදිරි පියවර සඳහා ගෞරවයෙන් උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි. මේ වගේ වෙලාවෙදී ඒක දිගට පවත්නවද නැත්නම් ආනපානට හිත යොදනවද මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නයක් නෑ. දිගින් දිගට භාවනා කරන අපිට ඒක වෙනස් කරන්න බෑ. තිබුණොත් හොඳයි. නැත්නම් ඒත් හොඳයි. මේ විදිහට ඒක දිහා නැත්නම් ඒක වශී කර ගන්නකම් මම යට නැගිටින්න දෙන්න එපා. දැන් මම ඇවිල්ලා අහනවා මම දැන් මොකද්ද කරන්නේ? ඒක වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මමයට ඒක කරන්න බෑ. එච ආපු වෙලාවේදී ඒ ඇතිවිච තත්ත්වයට ප්‍රශ්න කරන්නේ නැතුව අනුග්‍රහ කරන්න. අනුග්‍රහ කරනවා කියලා කියන්නේ අර මහා ට්‍රැෆික් ජෑම් එකක් තියෙන තැනක හිටපු මිනිස්සෙක් වාහන අව හිර වෙලා තියෙනකොට ඉඩක් ලැබිච්ච වෙලාවේ දැන් මොකද්ද කරන්න ඕන කියලා අහන්න දෙයක් නැහැ. දැන් තියෙන ගමන කරගන්න ඕනේ. ආයෙත් ගිය ගමන් ආයෙ ට්‍රැෆික් ජෑම් එකට වැටෙනවා. ඉතින් ඒ වෙලාවේ මම මොකද්ද කරන්න ඕන කියලා වටපිට බල බල තේ පරබ්බා හිටියොත් ඉතින් වෙන කෙනෙක් ඇවිල්ලා වාහනේ පාර ගනියයි. ඒ නිසා මේ හම්බ වෙච්ච වෙලාව හොඳයි. නමුත් හොඳට උනා සඳහා කුමක් කළ යුතුද කියලා මේ එක ඒක හේතුක උත්තරයක් දෙන්න බෑ. එක සැරයක් ආපු කෙනාට ඒක නැවත ගන්න පුළුවන් හැකියාව එක සැරයක්වත් ආපු නැති කෙනාට වැඩිය වැඩියි. ඒ නිසා එන්නෙන් එන්නෙන් මේක වැඩි වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි ඒක දිගට නිත්‍යපතා භාවනාව යනවා. එදාට තමයි තේරෙයි මේ විවේකයේ එන එක සහ ඊට පස්සේ අරමුණු එන එක 100ට 100ක්ම හේතුඵල ධර්මයක් මිස මට කරන්න දෙයක් නැහැ. කෙරුවොත් කක්කා. එතන තියෙන්නේ තන්නේ කර හේතුඵල ධර්මයක්. අන්නේ හේතුඵල ධර්මයේදී අයියා වෙන්න හදන එක තමයි අක්කා වෙන්න හදන එක තමයි ප්‍රශ්න හිල්ලෙන් කරන්නේ. ඒක කෙරෙනවා. කාගෙමුත් කියනවා. ඒකට දඬුවම් කළ යුතු නැහැ. නමුත් මතක තියානින්න ප්‍රශ්න කරාට මට එතන choice එකක් නැහැ. මට කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ මේකම නැවත නැවත භවනා කරගෙන යන්න. ඊගාව පරිච්ඡේදයේ තියෙනවා නැවතත් ඒ ඇති වෙච්ච ආනාපාන දිහා බලා හිටියොත් ආයෙසරයක් මේක නැති වෙනවා. මේ වගේ තියෙනවනම් අරමුණක් මෙනෙහි කරන්න. නැණි නැති බව දැනගන්න. පස්සේ වෙනවා වෙලාවක් අරමුණු තිබුණත් මෙනෙහි කරන්න ඕන කමක් නැහැ. ඒකක්වත් ඇවිල්ලාගේ හැප්පෙන්නේ ඒකට අරමුණු තිබුණාම මොකෝ නැතුවම මොකෝ කියලා දෙකට සමහිතේනවා. අන්න එදාට තමයි මේ අරමුණු තිබුණත් අරමුණු නැති වුණත් දෙකට සමහිතාපු දවසේ තමයි භවනාවේ ඒ නැද බොජ්ජංග මට්ටමට ආවයි කියලා කියන්නේ. එදාට ඇතයි කියලා සතුටකුත් නැහැ. නැතයි කියලා කනගාටුකුත් නැහැ. ඇත්තේත් නැත්තේත් தත්ත්වෙදී මේ දෙකෙන් විනිර්මුත්ව වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ තඳහන් කරන්නේ මේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති. උදාහරණයක් වශයෙන් කියනවා පින්නපාත යනකොට ගෙදරකින් පිඩුකක් බත් පිටක් ලැබුණොත් හොඳයි. නොලැබුණත් ඒත් සුන්දරයි. පින්නපාතේ හම්බුණත් හොඳයි. ඒකට බුරියානිම වෙන්න ඕනද, හාල් පිටි සප්ප වෙනවද, සුදීටි අප්ප ප්‍රශ්න නැහැ. අද නෑ ස්වාමීන් වහන්සේ මොනවද ඒත් හොඳයි. උබේ නේව සෝතාදී. ලැබුණයි නොලැබුණයි වෙනසක් නැහැ. තාදී පුද්ගලයා නොසැලෙන පුද්ගලයා ගහක් ළඟට ගිය මිනිස්සයා gedi තියනවනම් හොඳයි. gedi නැත්තම් මොනව කරන්නේ? ගහට බයින්ඩු ගියා. උඹට යකෝ මං එන වෙලාවෙ gedi තියාගෙන හිටියේ නැත්නම් ඕක එහෙම බනින්න බෑනේ මම. ගහ ළඟට ගියා. ආන්නේ වගේ මට්ටමට යන්න. ඉතින් එතෙන් යනකම් අහන ওই ප්‍රශ්න ඇත්ත. ඇහුවට හොඳට මතක තියාගන්න නැවත නැවත කරන එක ඇර එහෙම අහවල් කියලා සමීකරණයක් නැහැ. ඒ දෙකටම සමහිතගෙනකම් භාවනා කරන්න ලැබුණොත් පෙරපින තියනයි කියලා කියයි. ඉතින් දරුවෝ හම්බෙන්න ඉන්නවා, දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා, මහත්යරට ඇඳින්නවා කියලා නොකර ඉන්නවනම් ඉතින් කැමන්නේ කාපන්න නැත්තන් නිකයි. අපිට වෙලා තියෙන්නේ අන්නේ වගේ ඕනකම තිබුණට ඒ වැඩේ කරගන්න පිනමදි. පෙරපින නැහැ. ඉතින් ඒක නිසා මේක නැවත නැවත කිරිල්ල විතරයි දෙන්න තියෙන පොදු උපදේශය නැතුව විශේෂ උපදේශයක් නැහැ. අවසරයි අතිගෞරවනීය සාමීන් වහන්ස මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම පිළිබඳ සිත යොදා විනාඩි කිහිපයක් තුල එය නොදැනී ගොස් සිත කිසිම අරමුණක නොයොදා සිටිය හැක එහෙත් වරින් මර සිතුවිලි එක දෙකක් අරමුණු වන අතර එය සිතවිල්ලක් ලෙසට සිත යොමු කර නැවත මූල කර්මස්ථානයට සිත යෙදවේ සමහර අවස්ථාවල හිස කඩා පාත් වී වේදනාවක් නැගෙන විට වේදනාවක් ලෙසට මෙනෙහි කර හිස එසවීම සිදුවේ. මේ ලෙසට පැයකට ආසන්න කාලයක් ඉරියව්වල අපහසුතාවයකින් තොරව ගත කළ හැකිය. ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර চিරාත් කාලයක් කරගෙන යාමට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒක මොකද අහලා නැහැ නේ ඒක නිසා අපිට මොකද ප්‍රශ්නයක් නැහැ. ගරු ස්වාමින් වහන්සේ නුසුදුසු වචන ලියවි ඇතොත් සමාවුව මැනවි. මගේම සමාවෙන් දන්නේ මයිමුත් මගේමුත් එහෙම දේවල් මොන කරන්නද දෙන්නේ. සක්මන් භාවනාව බොහෝ දුරට දුක් විඳෙමි. මුලදී වම දකුණ වශයෙන්ද පසුව මෙය ඔසවනවා ඉදිරියට යවනවා වශයෙන් මෙනෙහි කිරීම පටන් ගත් විට අතිශයින් මන්දගාමී ස්වරූපයක් ගත්තාය. වැලිසක් සක්මනේ වැලි සක්මන් මළුවේදී ඒ සමහර තැන්වල ඇති එරෙන ස්වභාවයත් සියුම් සහ ගොරෝසු ස්වභාවයත් නිසා සමබරතාවයේ බිඳෙන ලදී. නමුත් ලනුපැතුරු මැතදී මෙසේ නොවිය. එහි ඇති ගොරෝසු බවත් পায়ට ගෙවි ඇති මටසිලුටු බවත් අත්විඳෙමි. කෙසේ වුවත් මෙහිදී සිත සුරතල් වසුපැටියෙක් මෙනි. ඉඳහිට පැන දිව්වත් ඊතා ඉක්මනින් නැවත පැමිණේ. පරයන්ක භාවනාව මෙහිදී සිත කුළු හරකෙකු මෙනි. හුස්ම දෙක තුන වදින විට ගාල කඩාගෙන දුවයි. නැවත පැමිණෙන්නේ නන්නත්තාරයේ ගොසින්ය. නැවත හුස්ම දෙක තුන වදින විට දුවයි. කළ හැකි එකම දේ ඌයේ ඔබ වහන්සේ කිව් ලෙස දේශ නොකර සිටීමය. නමුදු අද උදෑසන පර්යන්කේදී පිම්බීම හැකිලිම අත්හදා බැලීමි. යම් මෙල්ලවීමක් දක්නට ලැබුණි. ඔබ මෙයට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට අතිශයින් කෘතඥ වෙමි. කොමොගකින් හරි මේ Tamanට ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන්, වගලා ගන්න පුළුවන්, අස්පනා අපිට තියාගන්න පුළුවන් අරමුණක් සොයා ගන්න. මේක අහවල් එකම වෙන්න ඕනේ නෑ. ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන්. ආනපාන වෙන්න පුළුවන්. පිම්බි බහැකිලි වෙන්න පුළුවන්. එimhe ඉඳලා එකම අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට තමයි ඔය කීකරුකම ආම්බාම් කරගන්න පුළුවන් ගතිය එන්නේ. ඉතින් මේ වගේ පරිශන කරලා තමයි සුදුසු දේ තෝරගන්නේ. ඉතින් එතකොට තමයි තේරෙනවා මේ හොයාගත්තදී බුදුන් දීප එකක් නෙමෙයි. මම හොයාගත් එකක්. ඒකට අපිට බුදුහාමුදුරට වරන් දීලා තියෙන්නේ සත්‍ය පිහිටීම සතා සුදුසු අරමුණ මොකද්ද? ඒක මිස ගන්නවා මිසක් අරමුණක් අල්ලගෙන ඒකේ පොර කාලා සතිය ගන්න හදනවා කියන එක මෝඩ වැඩක්. සතියට ගැළපෙන සුදුසු අරමුණක් තෝරගන්න ඒකට අපිට ඉඩ දීලා තියෙනවා සරුවචන් වහන්සේ. ඒ නිසා වඩා ගැළපෙන එක තමයි තෝරගන්න ඕනේ. අවසරයි ගෞරවනීය සාමින්වහන්ස මේ මාගේ පළමුවෙනි භාවනා වැඩසටහන වන අතර මා බලාපොරොත්තු වූයේ නැවත භාවනා වැඩසටහනකට සහභාගී වීමට එක තැනක බිම වාඩි වී සිටීමට පෙරහුරුවක් ලැබීමයි. අවශ්‍යතාවය තිබුණත් මවකහා රැකියාව වෛද්‍ය වෘත්තිය නිසාම අවිවේකී ජීවිතයක් ගත කළ මාහට භාවනාවට යොමු වීමට අවස්ථාව නොලැබෙමි. නමුත් නිස්සරණ තිසරණ නමුත් තිසරණ සරණ යමින් රැකියාව සේවාවක් සේවාවක් කොට ජීවත් වෙමි. පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ පැහැදිලි මඟ පෙන්වීම යටතේ මෙහි පැමිණි දා සිට සතිය පිහිටුවීමට උනන්දු වෙමි. ඒ අනුව ඊයේ සක්මන් භාවනාවෙන් පසුව සමූහ භාවනාව සඳහා මූල කර්මස්ථානයේ මුදුන්පත් වන ආකාරයට සිත සැහැල්ලු කරගනිමින් මම දැන් මෙතන යන්න මෙනෙහි කරමින් ස්වභාවික ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කළෙමි. ආශ්වාස වාතයේ වම්නාසයෙන් ඇතුල්ලි වම්නාසයෙන්ම පිට වී ගිය බැව් දැනිනි. ආශ්වාස 20ක් පමණ පමණින් පසුව හුස්ම කෙටිවන බවක් හා තුනී වන බවක් දැනුන අතර ටික වේලාවකදී නොදැනෙන තරමට සියුම් විය. ශරීරයේ සැහැල්ලු වී පාවෙන ස්වභාවයක් දැනිනි. අත්පා තිබෙනවාදවත් නොදැනිනි. බාහිර ශබ්ද ඇසුණත් ඒවා කෙරේ සිත නොයෙදුනි. ගරුතර සාමීන් වහන්සේ විස්තර කළ පරිද්දෙන් එම අවස්ථාවේ ඇති විසිතුරු බව හෝ විවිධ බව අද්දුටුවෙමි. අපගේ ස්වාමින් වහන්සේ සමුහ භාවනාවට වැඩිය බව හෝ ආපසු වැඩිය බව මට නොදැනුණු අතර බාහිර ශබ්දයක් නිසා මා ආයාසයෙන් ඇස්තර බැලුවත් එම தત્ත්වයේ විනාඩි කිහිපයක් මගේ සිතේ යාගතෙහි තිබිනි. සක්මන් භාවනාව ගරුතර සාමින් වහන්සේගේ උපදෙස් පරිදි සක්මන පුරුදු පුහුණු කිරීමෙන් සිත එක් අරමුණක තබා ගැනීමට පහසු බව මම දැනගත්ෙමි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ තබන වේගය හා කාලය කාලය ප්‍රතිඵලයේ කාලය ප්‍රතිඵලයකින් ලබා ගැනීමට හෝ සතිය පිහිටවීමට ප්‍රතිඵලයක් ලබා ගැනීමට හෝ සතිය පිහිටවීමට බලපාන්නේද සතිය පිහිටවීම හා එය පවත්වාගෙන යාමට රැකියාවක් කරමින් සිදු කරන අයුරු පහදා දෙන මෙන් ඊතා කරුණාවෙන් හා ගෞරවයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ඔය ජීවිතයේදී කරණ තියෙන්නේ SMS තමයි දොස්තර වුණාට පස්සේ වේගෙන් වැඩ කරවත් නැතිව වැඩ කරුවත් ඕකේ දෙයක් නැහැ. Taman හැල්මේ වැඩි කරගෙන යන එකයි තියෙන්නේ. එක එක එක එක වැඩකට පස්සේ වැඩක් නැත්තම් slowly, mindfully, silently. එතකොට ඔය වගේ දොස්තරට නෝන කෙනෙක්ගෙන් ලෙඩ තනිපෙන වැඩි. දොස්තර බොහොම කූල් එකේ ඉන්නවා නම් ලෙඩ තනිපෙන නිකම්. ඒ නිසා එදින්දා වැඩවලදී පුළුවන් තරමට නැවතිල්ල වැඩ කරනවා. විශේෂයෙන්ම Taman තනියම වැඩ කරන වෙලාවට. අනික් කට්ටියක සම්බන්ධ වෙලාදී සමහරලාට මැෂින් එක දුවන්න වෙනවා හයියෙන්. නැවතිල්ලේ වැඩ කරන්න ඉගෙන ගන්නවා නම් හැම වෙලාවෙදීම එක වැඩකින් විස්්‍රාම වෙනවා ඊගා වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා. මේ වැඩේ හතිය ඊගා වැඩේට යන්න දෙන්න එපා. ගිය ගමන් ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ මහා වෙහෙසයි. වැඩක් කෙරුවා ඉවරයි. ඊට පස්සේ වැඩක් කෙරුවා ඉවරයි. ආන්නේ මේ මේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියනවා. කපලා කපලා මේ වැඩි වැඩි වෙන් කරන ගියාම පේනවා අපි ලක්ෂයක් වැඩ කරාට වැඩ අතර ගලණයක් නැහැ. මේ වැඩේ කරුවා ඉවරයි, මේ වැඩේ කරුවා ඉවරයි. one thing at a time and that done well. එකක් කරනවා ඒක ඉවර කරනවා. එතකොට තේරෙන පටන් ගන්නවා එකින් එකට එකින් එකට ආතතිය ගමන් කරන්නයි. එහෙම නැත්නම් මේ ලෝකය කවදාකවත් අපිට විවේකයක් දෙන්නේ නැහැ. කොහෙන්වත් හම්බෙන නිසා Taman දැනගන්න ඕනේ. නමුත් අර මේ වගේ පරියන්කයක ඉඳලා හොඳටම ඒක තැම්පත් කරලා දැනගන්න ඕනේ. මේ හිතේම තියෙනවා අඩිය මට්ටම් බුදු වෙච්ච මට්ටම් වගේ. ඒක නිතරම තියෙනවා නම් අපේ හිත වැඩියෙන්ම හැසිරෙන්නේ කලබලකම් කරච්චල් මට්ටම් වල ඒ අඩිය මට්ටම් වලට ටිකක් කල් ගන්නවා. නමුත් එදිනදා වැඩවලදී වැඩිපුර දා ගන්න එපා. මේ ලෝකෙ මට්ටම් කරන්න යන්නයි, ලෝකය අතිඋපත් කරන්නයි යුවා බුදුහාමුදුරුවත් හිතපු නැති දේවල්. නිසා අපි මේ නරපණුව මොනව කරන්නද? තමන්ගේ ජාම්බේර ගන්න එක තමයි මට්ටම් දෙන්න තියෙන උත්තරේ SMS. slowly mindfully silently වන්දනීය පූජනීය ගරු ස්වාමින් වහන්ස මා බුරුමේ පණ්ඩිතාරාමේ දින 72ක පුහුණුවක් ලැබූ අයෙක්මි. එය නිමවා පෙබරවාරි මාස 9 වෙනි දින පැමිණියත් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගී වීමට මා වාසනාවන්ත වුණේ මෙම 5 දින වැඩසටහනේ. එහිදී පරයන්කේදී උදරයේ උස් පහත් වීමට සිත පිහිටුවා සිටීමේදී ශාරීරික වේදනා අඩු වැඩි වීම වායෝ ධාතුවේ ගමන සියල්ලම නිරීක්ෂණය කරමින් දිගටම සිත උදරයේ උස් පහත් වීමට ම පිහිටවිය. පිහිටුවිය. ක්‍රමෙන් සිත මේ සියල්ල හඳුනාගත් පසු කිසිම ආයාසයකින් තොරව පරයන්කයට වාඩි වීමේදී සතිය උදරයේ උස් පහත් වීමට පිහිටුවීමේදී උස් පහත් වීම අතරතුර ශරීරයේ විවිධ ස්ථානවල වන චලනයන් සහ සෑම සියලු දෙයක්ම සෑම සියුම් දෙයක්ම දැනෙන්නට පටන් ගත්තේය. මේ සියල්ල දෙස ඊතා සතුටින් නිරීක්ෂණය කරමින් බලා සිටීමි. ක්‍රමක්‍රමයෙන් ශරීරයේ උඩ කොටස මුහුණ හිස දෙස ඊතා සියුම් දේවල් වන බව සිහිය පැවැත්වීමෙන් නිරීක්ෂණය කළෙමි. කිති කැවෙන දෙයත් මුළු මුහුණ පුරාම වැඩෙන දිවෙන බවත් අල්පෙනෙත්තකින් අනිනවා වැනි ඇනීමකුත් විටක හිස කොටස වේගෙන් වෙවුලන ෂේක් වන බවත් නිරීක්ෂණය කළෙමි. මේ සියල්ලටම සති 8ක් පමණ කාලයක් ගත වුණාවැයි මට සිතේ. සෑම දිනයකම පර්යංකයට යාමට පෙර සක්මන් භාවනාව කිරීමට ගුරු උපදෙස් ලබා දී තිබිනි. දින 60කට වැඩි කාලයක් ගත වීමෙන් පසුව එක් දිනයක සක්මන් භාවනාවේ යෙදී සිටියේදී નિરાයාසයෙන්ම දෙනෙත් පියවි මා පර්යංකයට වාඩි වී සිටින පර්යංකයට වාඩි වී සිටින ස්ථානයට යාමට සිත් විය. පරයන්කේ වාඩි වූ විගස කිසිම ආයාසයකින් තොරව සතිය උදරයේ උස් පහත් වීමට පිහිටුීමේදී ක්‍රමයෙන් සිත ඉහළටම ගොස් ශරීරයක් තියනවාදවත් නොදැනීම සිත ඉහළ තලයක පිහිටුවිය. එය පෙරපසු නොවි යමක් සිදු වුණාසේ විනාඩි පැයක් උත් විනාඩි 40කට වැඩි කාලයක් ඊටාම සතුටින් ගත කිරීමට හැකි විය. ඉන්පසුව මා නිදහස් පුද්ගලයෙකු වශයෙන් මේ මොහොත දක්වා ගත කරන්නෙමි. ලංකාවට පැමිණි පසු නිවසේදී මුදුන් වන්දන හැම අවස්ථාවකදීම දෙනෙත් පියවි පර්යංකයට යා යුතුව වෙනවා. පුටුවක වාඩි වුණත් සයනේ හිටියත් දිනෙත් පියා ගන්නම සිතෙනවා. සතිය ශරීරයේ දෙසට යොමු වී එහි ක්‍රියාකාරකම් වලට සියුම්ම සතිය පිහිටු වෙනවා. මෙම භාවනා වැඩසටහනේදීද මා පුරුදු වුණ ක්‍රමයටම සක්මන් කර පර්යංකයට වාඩි වුණමි. ඔබ වහන්සේගේ ධර්මදේශනා සියල්ලක්ම මා සතුටින් මිදිමින් සවන් දෙමින් සිටින්නෙමි. ඊයේ තුන්වන දින ධර්මදේශනාව අතර කාලය තුල දෙනෙත් පියවි එක් උස් ස්ථානයකට යමින් පැවතුණා. මෙය හරිම නිදහස් ස්වරූපයක් ගෙන දුන්නා. මෙසේ දිගටම නිවසේදීත් කාලසටහනකට භාවනා කරගෙන යෑමට බලාපොරොත්තු වන නිසාත් තවත් ඉදිරි වැඩසටහන් වලට සහභාගී වීමට බලාපොරොත්තුව සිටින නිසාත් භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් සහ අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් දීර්ඝායුෂ ලැබේවා. මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. මේ සියල්ල ඊට කෙටියෙන් සඳහන් කිරීමකි. අප්පා. ඒ තාටික දිගට එහෙම ලිව්වනම් ඒක කොහොම හිටියද දන්නේ නැහැ. පණ්ඩිතාරාමේ ඔය ලීලිය ඉන්න දෙන්නේ නැහැ. ඒකයි දවස් 60ක් ඇවිල්ලා මෙහෙ එනවා දිගලියුල්ලිය. ඒ ගියාම දෙන විනාඩි දෙකයි පුළුවන් නම් කියපන් බැන්නම් කියපන් මෙනේ කරන්න කිව්වා යන්න කිව්වා. ඉතින් ඒක නිසාත් වටිනවා කෙසේ නමුත් මේ විදිහට දිගට ජීවිතේ සංවිධානය වෙනවනම් භාවනා හරියට. භාවනා හරියනවනම් ජීවිතේ සංවිධානය වෙනවා. අවුල් වෙනවනම් ඒ කියන්නේ භාවනා වැරද්දක් තියෙනවා. ඒ අතර සම්බන්ධයක් තියෙන නිසා නිතිපතා භාවනා වෙනවනම් නිතිපතා කරනවනම් කොයි දේ කෙරුවත් හරියට. හැබැයි නිතිපතා කරන්න. නිතිපතා කරනකොට සෝභා ධර්ම පුදුම බයයි. සෝභා ධර්මයට ඕනේ අපි ලව විවිධාකාර ගන්නට. අපි කරන්න තියෙන්නේ දිනචරියාව හරි කමන්නේ. පණ්ඩිතාරාමේ ගියාට පස්සේ දවස් 60 එක දිගට යන්නේ. ආයේ මොකක්වත් නැහැ එකම දිනචරියාව. ආන්නේ වගේ දෙයක් කරුවට පස්සේ සංවිධානයක් වෙනවා ජීවිතේ කළ හැකි කියන. ඊට පස්සේ ආත්ම විශ්වාසයක් එනවා. ඒක නිසා දිනචරියාවට කරුකරනද බුදුන්ට ගරු කරනවා වගේ. රාජකාරීට ගරු කරනවා වගේ. හරියට ඒක කරනකොට නිකම්ම මේ අනිකුත් ගුණ ධර්ම ටික වැඩෙනවා. ඒ නිසා එවැනි ආයෝජනයක් හරි වටනවා ජීවිතයකට. ඒක දිගට මාසයක් දෙකක්වත් අඩු ගානේ දිගට භාවනා කරන්න හම්බ වෙනවනම් ඉතින් ඊට පස්සේ මේ වගේ භාවනාවලදී ගොඩක් ප්‍රයෝජන ලැබෙන හැබැයි හොඳ වැඩේ වෙන්නේ අර දිග භාවනාදී තමයි. අවසරයි අතිගෞරවනීය සාමින් වහන්සේ. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් හෝ ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කිරීමට වඩා ඔසවනවා යවනවා තබනවා යන අවස්ථා තුනම මෙනෙහි කරන විට සිත වඩාත් සතිමත් වන බව හැඟෙයි. ආරම්භයේදී එයට ගැළපෙන ඊතා මද වේගයකින් සක්මන ආරම්භ කළද මෙම අවස්ථා තුන පිළිබඳ හොඳින් සිත සතිමත් වන විට සක්මනට පහසු වඩා වැඩි වේගයකට ඉබේම සක්මන හැඩ ගැසී ස්වයංක්‍රීය භාවයකින් සක්මන සිදුවන බව හැඟේ. නමුත් හිත පිටත යාමකදී හෝ ආපසු හැරීමකදී නැවතය පෙර පැවති සක්මන් රටාවටම වැටේ. පාදයේ ඔසවන විට කෙටි දෝලන වීම් කීපයක් දැනේ. සමාන්තර කෙටි සරල රේඛා අතර zigzag රටාවකට පාද දෙක කෙරෙහි සිහිය පිහිටුවන බව හැඟේ. නොනවත්මා දිවෙන දුම්රියකින් එක් නැවතුමකදී නොදැනුවත්වම බැසගන්නා මගේ කුසේ සිත පිටත දුව නැවත වෙනස් නැවතුමකින් ඒටම ගොඩවන්නාසේ නැවත සක්මනෙහි සිහිය පිටුවීමත් හැඟෙයි. ඊටමත් ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් පහත ගැටලුව විසඳා ගැනීමට උපදෙස් පතමි. සක්මනෙහි සතිය පිහිටුවීමේදී ඒ සඳහා සුදුසුයයි හැඟෙන තෝරාගත් ගමන් වේගයට අනුව ඒ සිදුවන ආකාරයටම සතිය පිහිටුවීම හෝ සක්මනේ වේගය සිතාමතා වූද පාලනය කිරීම හෝ නැවතීම සිදු කළ හැකි නිසා සතිය විසිරෙන විට හෝ බිඳෙන විට සක්මනේ වේගයේ ඒ අනුව පාලනය කිරීම හෝ සක්මන මදකට නවතා සතිමත් වී නැවත ආරම්භ කිරීම සුදුසුද නොයසේනම් ආනාපානයේ සේම ස්වභාවිකව කරන පිළිවෙලටම ඒ සැටියෙන්ම සිහිය පිටුවීම සිදු කළ යුතුයද ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඉමහත් ගෞරවයෙනි ඔක්කොම ගැලපෙනවා ඒක ක්‍රමයක්වත් අහක දාන්න ක්‍රමයක් නෙමෙයි. භාවනා කරගෙන යනකොට ඔක්කොම තියෙන්නේ එකකට එකක් සාපේක්ෂ ක්‍රම තියෙන නිසා මොනවාක්වත් එපා ආදුනිකය කරණ තියෙන අවිජින බව දන්නවනම් සතිය තියෙනවා. ඒ අවිජින බාන්තරණ හිමීට යනද හයියෙන් යනද වම දකුණ කියලා මෙනේ කරනද ඔසවන තබන කියලා මෙනේ කරනද ඔසවන යවන තබන කියලා මෙනේ කරනද මේ මොනවද මේ ඔක්කොම තාමත්ම නොවැදගත් පුංචි විස්තර. ඒවා ආර්ය පරිශ්‍රණේ කොයි එක කෙරුවත් කමන්නේ. තමයි අවිජින බව දන්නවනම් දිගින් දිගට කරන්න මේ හිත මොනවා හරි ඒක හරහා මේ තරංග ගන්න හදනවා. කතන්දර ගොතන්න හදනවා. එකක්වත් ගණන් ගන්න එපා. මේ කොහොම සතිය ඇතුලේ තියෙන දේවල් කියලා හිත සන්තෝෂ කරගෙන අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මම නවක යෝගියෙක්මි. පරයන්කය මම ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස වඩමි. මුල් දින කිහිපය ආනාපාන සතියත් සිතුවිලි අතරත් ගෙවි ගිය බව වැටහුණි. ආනාපානීය සතියට වඩා සිතුවිලි වල බලපෑම වැඩි බවද වැටහුණි. නමුත් ඊයේ හවස පරයන්ක භාවනාව මම දැන් මෙතන ලෙස ආරම්භා ටික වේලාවක් ගිය පසු ආස්වාස ප්‍රස්වාස වඩා හොඳින් දැනගන්නා තත්ත්වයක් ඇති වී එහි පැයක් පමණ සිටිමි. එවිට ආස්වාස ප්‍රස්වාසයේ වේගයෙන් වේගවත් වී කය වෙවුලන ස්වභාවයක් සුළු වේලාවකට අද්දුටිමි. නැවත භාවනාව පෙර පරිදිම කරගෙන යා හැකි විය. සිතවිලි වල බලපෑම වැඩි වශයෙන්ුත් පැමිණෙනුයේ ධර්ම කරුණු මෙනෙහි කරන ආකාරයෙන්ය. වර්තමාන මොහොතේ සිත පැවැත්විය යුතු බව දනිතත් මේ අවස්ථාවේ මේ ධර්ම කරුණු මෙනෙහි නොකළොත් පසු අවස්ථාවලදී මෙසේ නොවැටහෙයයි හිතේ බියක් ඇතිවේ. භාවනාවේ දියුණුවට උපදෙස් පතමි. අවධානය හා සතිය අතර වෙනසද පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. යෝගියට බරවත් කෙලෙස් නැති වෙනකොට යට තියෙන කෙලෙස් සුකුම විතක්ක මුළු කයම මුළු හිතම වණ කරනවා. ඉතින් යෝගාවචරය හිතනවා මෙන්න ගැඹුරු වැටහීමක් ඇවිල්ලා තියෙන දැන් මේ ටික හිතුවේ නැත්තම් හරියන්නේ නැහැ කියලා අර ලොකු ලොකු විතක්ක නැති වුණාට පොඩි විතක් වල පටලයි. ඒකෙන් වෙන්නේ සතිය කැඩි. ඒ නිසා ඒ ධර්ම කරුණු එන වෙලාවට එනවා. ධර්ම කරුණු මෙනෙහි කරනවා කියන අදහසෙන් අරමුණෙන් අයින් කරන්න හෝ සතිය පැත්තක තියන්න ඕන කමක් නැහැ. ඒක මෙනෙහි කරයි කියලා වැරද්දක් නැහැ. නමුත් මෙව තමයි අපේ හිත අපිට දෙන්න බොරු නිදහසට කරුණු. ඒක නිසා ඒක තමයි භාවනාවට ලැබෙන අතිරේක ලාභයක් වශයෙන් ගන්නවා මිසක භාවනාවට ඉස්සරහින් තියන්න එපා දාන කරනු මෙන්න එක. එතකොට ගුණාට ඉස්සලා කරත් ඉස්සර තිබ්බා වගේ පටලවිලක් සිද්ධ වෙනවා. අවධානය සතියයි කියන දෙක මුලදී නම් සමාන වගේ තමයි යන්නේ. අවධානයේ මානසිකාරය කියලා කියනවා. සතිය සිහිය කියලා කියනවා. ඒ දෙකෙන් සමාන කෘත්‍ය වගේකුත් වෙනවා. අපි මෙතනදී අවදා මානසිකාරයට වැඩි හිත යොදවන්නේ නැහැ. ඒක ඉස්සරහදී අපිට හම්බ වෙන සයිස් එකක්. සතිය තමයි ඉස්සලා අපි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ගරු නායක ස්වාමින් වහන්ස. පරයන්කය ආනාපානය මූල කර්මස්ථානය ලෙසගෙන පරයන්කයේ විනාඩි 20ක් පමණ වේලාවක් හිඳීමට හැක. ආශ්වාසය සහ ප්‍රශ්වාසය ඊතා සියුම් ලෙස දැනී පසුව ආශ්වාසය නොදැනීමයි. නමුත් විවිධ අරමුණු වලට සිත යොමුවේ. නැවත ආනාපානයට සිත උත්සාහයකින් තොරව යොමුවේ. මෙසේ සිටින විට ශරීරයේ ඇතුළතින් භ්‍රමණය වෙනවා මෙන් දැනේ. ශරීරයේ ඉදිරියට හා පසුපසට නැමීමක් දැකිය හැක. ටික වේලාවක් මෙසේ සිටන විට ඊතා තදින් නිදිමතක් දැනේ. නිදිමත සමග නැවත සිතුවිලි ගලා ඒමක් අත්දකිමි. මේ අවස්ථාවේ ඇස්සර බැලේ. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පළමු පියවර 10ක් පමණ වමන දකුණ ලෙස පාතබමින් සක්මන් භාවනාවේ යෙදී පසුව ඔසවනවා යවනවා තබනවා යයි මෙනෙහි කරමින් එහි මුල මැද අග අවස්ථා නිරීක්ෂණයට නිරීක්ෂණය කළ හැකිය. මෙසේ විනාඩි 5ක් පමණ සක්මන් කළ පසු මෙනෙහි කිරීමකින් තොරව සක්මනෙහි යෙදිය හැක. සිතට සිතුවිලි ගලා ආවත් භාවනාවේ යෙදීමට එය බාධාවක් නොවේ. සමහර අවස්ථාවල ශරීරයේ පුරා ඇල්පෙනිති තුඩු ඇනෙන්නාක් මෙන් දැනේ. ඒ ඊවසා දරාගෙන භාවනාවේ යෙදෙමි. ගරු ස්වාමින් වහන්සේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා. ඔය මේ ඔක්කොම භාවනා නිසා ලැබෙන දේවල් සතිමත් වෙනකොට ලැබෙන දේවල් බාධාවට ගන්න තමයි ඒක හිතෙන්නේ දෙන්න එපා. හිත දෙන්නේ නැතුව ඒ ඔක්කොම දරන්න පුළුවන් දේවල් ඒ සතියේ දරුවෝ සතියේ ආනිසංශ සතියේ ලැබෙන සුභාසින්චන වශයෙන් කල්පනා කරලා යන්න ගත්තොත් දහිතයට ගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන සිටින්නේ යයි සිතා සක්මන් කරන්නට පටන් ගන්නේ මදක් වේගේනි විනාඩි 5ක් පමණ මෙසේ සක්මන් කොට සෙමෙන් සක්මන් කිරීම ආරම්භ කරමි. වම් පාදයේ පොළවේ ස්පර්ශ වන විට වම යනුවෙන් මෙනෙහි කරමින්ද දකුණු කකුල පොළවේ ස්පර්ශ වන විට දකුණ යනුවෙන් මෙනෙහි කරමින්ද සක්මන් කරමි. වැලිමලුවේ සක්මන් කරන විට පායට දැනෙන රළු හා සිසිල් ස්වභාවයද හොඳින් නිරීක්ෂණය කළෙමි. පසුගිය හැන්දෑවේ සක්මන් කරමින් සිටින විට වම් මුර හිසේ දැනුණු තදබල වේදනාවට සක්මන නවත්තා දමන්නට සිටුනද ඔබ වහන්සේ පැවසූ දෙයක් සිහියට නැගුණු නිසා සක්මන දිගටම කරගෙන ගියෙමි. එනම් සක්මන් කරන අඩියක් අඩියක් පාසා අපි නිවනට ලංවන්නේ යන්නයි. මේ මොහොතේම මට තවත් යමක් සිහිවිය. එනම් වම් මුරහිස රිදුම් දුන්නද දකුණු මුරහිස රිදෙන්නේ නැත යන්නයි. මෙම කල්පනාවත් හිතේ තබාගෙන දිගටම සතිය වමහා දකුණට යොමු කරමින් සක්මන් කළෙමි. ටික වේලාවකින් උරහිසේ වේදනාවද ඉබේම පහවී ගියේය. සතිය හොඳින්ම පැවතිනි. සක්මන අවසානයේ වේලා බැලූ කල පැයක් ඉක්ම ගොස් තිබුණි. පරයන්කයට වඩා සක්මන කිරීමට සිතේ කැමැත්තක් ඇත. නමුත් එයද කෙලෙසක් බව වැටහි. මම යා නැති කිරීමට දිගටම සතියෙන් භාවනාව වඩමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. ඔය අන ක්‍රමයේම දිගට යන්න ඕන බාධා එන එක හැම වෙලාවෙම භාවනා අලුත් කරන සුළුයි. ඒ නිසා බාධා අයින් කරන්න හිතන්න එපා. එන බාධාව සතිය හරහා සතිය උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්න යනකොට විවිධ ක්‍රම සාවිදි තේරෙන පටන් ගන්නවා. ඒකම නිතිපතා පවත්වන එක තමයි දෙන්න තියෙන අනුග්‍රහය. ගෞරවනීය සාමින් වහන්සේ මම වයස අවුරුදු 39 සිට භාවනා කටයුත්තට පිවිසීමේ ආනාපාන සති භාවනාව 1997 වර්ෂයෙන් පසු නැවත වැඩිමක් සිදු වූයේ මෙම වැඩමුළුව තුලිනි. දැඩිසේ රෝගාතුර වීම වරින් වර නිසා වරින් වර සිදු වූ නිසා මේ වනතුරු මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව පමණක් සුළු වේලාවකට සීමා කර වැඩුවෙමි. අද වන විට සිතේ සමත බව, නීවරණ යට යන බව, තැම්පත් බව බොහෝයයි වැටහි. අද දින පෙරවරුවේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. වාර 10ක් සක්මනේ යෙදෙන විට පා ගැටීම සියුම් වී පාවී යනවා මෙන් දැනුනි. ගතේ බරගතිය නැති විය. සැහැල්ලු බව වැඩි විය. දන නැමෙන බව, පය ස්පර්ශ වන බව දුටුවෙමි. සුවදායක විය. දහඩිය දමන විට පෑයකින් නින් මිදුනේමි. ඒ එක්වර නැවතීම මනසට නොගැලපේද? සක්මන් භාවනාවෙන් අනතුරුව ගිලම්පස ගතිමි. පාරයන්ක භාවනාවට අවර්තු ඉන්න උනේමි. ක්‍රමක්‍රමයෙන් පිම්බීම හැකිලිම දෙස බලා සිටීමේ හිත නොදැනිනි. නීවරණ ඉවත් කෙලිමි. එක්වරම කැලෑකොළ අතරින් මතු වූ යක්ෂ මුහුණක් බියකරු ලෙස මගේ මුහුණ ඉදිරියේ මතුවිය. සිහිය මතු කළෙමි. පරිච්ඡින්න ඥානයට අනුව අධ්‍යාත්මය මෙහෙ වූයෙමි. ඔබෑයි මා හමුවට ආවේ. මොකද්ද මගෙන් ඉටුවිය යුතු දේයයි විමසුවෙමි. කැලෑගස් අතරින් අඩි කීපයක් පසුපසට ගිය ඔහු ලොකු වානර රුවක් මෙනි. දෙල් කොලයක් වැනි කහපාට කොලයක් බිමේලා පසඟ පිහිටුවා මට වැන්දේය. සුවපත් වේවා මම පැවසුවෙමි. මට දීමට යමක් නැති බවත් මේ රැස් කරගත්තා වූ පින් ඔබට අනුමෝදන් වේවායයි පැවසුවෙමි. ඊට අසරණව නැගිට එමරුව මට දැන් දෑත් ඔසවා වඳින ගමන් පස්සෙන් පස්සට ගියේය. මම පින් දුන්නාට පසු ඔහුගේ කරවටා කහාරලිය මල් මාලයක් වැටී තිබුණි. නොසන්සුන් මනස නැවතත් පිම්බීම හැකිලිම දෙසට යොමු කෙලිමි. යක්රුව නැවත පෙනෙයි කියා පර්යංකයේ ඉදිරිපස ඇති බුදුරුව හිතේ මවාගෙන බුදුගුණ මෙනෙහි කෙලිමි. අරහම් බුදුගුණේ වැඩුවෙමි. එකෙනෙහිම ඒ බුදුරුව වර්ණවත් විය. තැඹිලි සිවුරත් රන් පැහැති සිරුරත් දිස්විය. සාදු සාදු හිතින්ම සිටුවෙමි. ස්වාමීන් වහන්සේ බුදුරුව හිටි බුදුරුව හිටිපිලිමයක්සේ ෂණයකින් රුවන්වැලි සෑයේ වම්පස විහාරයේ ළඟ මළුවේ සක්මනෙහි යෙදිනි. මම දනින් වැඳ වැටි එතනය. උෂ්ණය උෂ්ණ දර්ශනීය නිසා අසිරිමත් බුදුරුව බවම වැටහුණි. මුහුණ චලනය වන බව මද සිනහව පෙනෙමි. මම වැඳ වැටි මට මාර්ගඵල ලැබේවා බාධා දුරු වේවයි පැතුවෙමි. පාවෙමින් පොළවට උඩින් පැමිණි බුදුරුව විහාරයේ ළඟින් පේසා වලලු වටා රවුමක් ගොස් ධාතු ගර්භයේ වටා පාවෙමින් ගොස් දේවතා කුටු වසලෙන් කොතමුදුනෙන් ගුවනට නැග්ගේය. නොපෙනී ගියේය. ගමන් මාර්ගයේ දාගබ වටා සර්පිලාකාර විය. ගමන් මාර්ගයේ රන්වන් මීදුමක්සේ දිස්විය. එය මනසට උපාදානය වී ඇති බව දැනේ. දෙනෙත් වසන විටම ඒ බව දිස්වේ. මේ වන විට දෙනෙත් විවෘත කෙලිමි. වේලාව පෙරවරු 11ය. ස්වාමින් වහන්සේ අන්ත දෙකක දර්ශන මට පෙනුනේ ඇයි? දිගින් දිගට මෙවැනි දේ දකින විට කල යුත්තේ කුමක්ද? කමටහන්ගෙන නැත. ලෝකෝත්තර ඥානය මතු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඉතින් කොයි එක ආවත් භාවනා කඩන්නයි එන්නේ. බුදුහාමුදුර ආවත් දේවදත්ත ආවත් අසුචි පෙන්නව රත්තරන් පෙන්නව. ඒ ඒව ගැන විස්තර අස්තර හොයන්න පටන් අරගත්තොත් මේ අසුචි වල පණුව කී දෙනෙක් ඉන්නවද? ඔළුව කළු පාටද සුදු පාටද? ඒ තාකල් පව් සිද්ධ වෙනවා නැත්නම් භාවනාවෙන් පිට යනවා. ඒ නිසා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානාරුදු වේසමවා මං ගෞරවන්නේ. ඉතින් බුදුහාමුදුරක පවත අතුට වෙන යකදවම කනකාට. දෙකම මනසේ තියෙන විකාර. ඉතින් මේවා පිළිබඳව මෙච්චර පෑම් පැන්සල් පාවිච්චි කරනකොට සෝරි කියලා හිතෙනවා. මේ භාවනාව පලාතක නෑ වෙලා. ඒ නිසා මෙයාගේ හැයින අවබෝධයක් තියෙනවා. අවබෝධය තියෙන නිසා කිලින් කියන්නේ දේ ඒවා දකිද්දී ඒ අවුරුදු 36න් පස්සේ 97න් පස්සේ ආනාපාන කිරුවේ ඊයේ තිබෙද්දත් කියන ඔය අතරමැද ආනාපාන කරලා නැතුව නෙවෙයි. කරදර තිබුණා කියලා ආනපාන නොකර ඉන්නේ නැහැ. ඒ වගේ තමයි යකාවට ආනපාන තියෙනවා. ඔය බුදුහාමර වටවල් ගහනට ආනපාන තියෙනවා. ආනපාන බැලුවා නම් ඔය මොන කතාවක්වත් නැහැ. ඉතින් කට්ටිය කියනවා 97න් පස්සේ ඔන්න අද තමයි ආනපාන කෙරුවේ කියලා. එහෙනම් අතරමැද මැරෙලයි මැරෙන්න එපා. මැරෙන්නේ නැහැ. ඒ නිසා કોઈ જાති කරුවත් අපි ආනපනේ අමතක කරාට ආනපනේ කද්දාවත් අපි අමතක කරන්නේ අපි ආනපනේ අමතක කරන එකට සාපේ තමයි සංසාරේ කියන්නේ. ඒ බුදුන් ආවත් යක ආවත් අනුහත ඉඳලා මේ වෙනකන් නොකරුවත් ආනපනේ තිබිලා තියෙනවා කරුණා කරලා ඒ සියලු අමුත්තණ්ඩ වැඩි ප්‍රධාන අමුත්ත විදිහට තමන්ගේ ප්‍රධාන කර්මස්ථානට යන්න පාර හොයාගන්න නැත්නම් මේ විස්තර හොයන්න ගත්තොත් අතුරු පාරවල් දිගේ ශීඝ්‍රයෙන් දිවුවා වෙනවා. ගරුතර සාමීන්ද්‍රයන් වහන්ස භාවනාවට ආධුනිකයෙක්මි. සිත එක් අරමුණක පිහිටවීමට ඔබ වහන්සේ විසින් පවසා සිටින ලද උපදෙස් හැකි සෑම විටම පිළිපැදීමට උත්සාහ කළෙමි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී ඉඳගෙන සිටිමි. හුස්ම ඉහළ පහළ හෙළීමි. හැකිලීම් දිගහැරීම් පිළිබඳව සිත යොමු කෙරුවෙමි. ඒ අතර විවිධාකාර අරමුණු සිතට පිවිසේ. ඒ බව දැන සිත එක්තෙන් කිරීමට උත්සාහ කළෙමි. කකුලේ වේදනාවක් මෙන්ම බෙල්ලේ කැසීමක්ද ඇති වුණේ. ඒ ගැන මෙනෙහි කර භාවනා කරන බැවින් තව ටිකකින් භාවනාව නිමවන බැවින් ඔහොම හිටින්න. යා යුතු නැත. මේ නිමවා කකුලේ ඉරියව්ව මෙන්ම බෙල්ලේ කසන ස්ථානයේද කසන්නෙමි. කොහේවත් නොයා ඔහොමම සිටින්නයි සිටුවෙමි. පසුව යලි සුපුරුදු හුස්ම ඉහළ පහළ හෙලීමට සිත යොමු කළෙමි. භාවනාව අවසන් වූ පසු කකුලේ වේදනාව හෝ කැසීම් කිසිවක් නොතිබිනි. සක්මන් භාවනාවේදීද මම දැන් ඇවිදිමි. එවිට විලුඹෙන් පොළව තද වේ. දනිස් නැවේ. ඇවිදිමි. කකුල පැද්දී ඉදිරියට යයි. ඇවිදිමි. ඇඟිලි වලින් පොළව තෙරපා පස්සට තල්ලු කරමි. ඇවිදිමි. යනුවෙන් සිතමින් සක්මන් කළෙමි. ඉඳහිට සිත අරමුණෙන් පිට ගියත් ඒ බවක් හැඳිනගත්තෙමි. කෙසේ වෙතත් සක්මන් භාවනාවේදී පරයන්කයට වඩා සිතෙහි ඒකාග්‍රතාවයක් ඇත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වෙලාවකට අර සක්මණේ ඇති වුණාට පස්සේ ඒක ඒකාග්‍රභාවයක් තැම්පත්කමක් ඒක අහලොහප්ප ගන්න නැතුව පරියංකයට ගියොත් අරකින් මේකට සහයෝගය ලබා ගන්න පුළුවන් ඒ නිසා පරියංකයේ සක්මණ හරි ගියා නම් ඒ හරි ගියේ එකලස පරියංකයට පාවිච්චි කරන එක තමයි ඒ නිසයි කියන්නේ පරියංකයට සක්මණ පූර්වක්‍ෘත්‍යයක් වෙනවා කියන්නේ ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව ඉලිමහන් සක්මන් මළුවට ගිය විට දී ඇති උපදේශ පරිදි සක්මන් භාවනාව ආරම්භිනි. වම දකුණ ලෙස මෙනෙහි කරමින් යන විට එක්වරම රැහැයන්ගේ ශබ්දය සිත එදෙසට දුවයි. රැහැයන් එකවන්ව එක දිගට ഘോഷා කරන්නේ හරියට මිනිසුන් දිගින් දිගටම සිතුවිලි ඔස්සේ දිව යන ආකාරයටයි. මේ පෘථග්ජන පෘථග්ජන ස්වභාවය නේද? යයි සිතේ. කනට ඇසෙන ශබ්දයේ ඔස්සේ සිතුවිලි ධාරාවක් නැගේ. ඇසට හසුවන රූපය සක්මනේදී ප්‍රකට නොවේ. එහෙත් කනට ඇසෙන ශබ්දය ඔස්සේ සිත දිවයයි. නැවතත් සක්මන් භාවනාව. ඇවිද යනවාද ඇවිදිනවාද ගැටලුවක් නැගේ. සිත වෙන සිතවිල්ලකට ගියද ගත ඇවිදිමින් සිටි. මා අසා ඇත්තේ එක මොහොතකට එක දෙයක් එහෙත් වෙනස් දේ හිතමින් සිටින විටද ශරීරයේ ඇවිදයයි. මේ මානසිකාරයේද පහදා දෙනු මැනවි. එසේම සක්මන් භාවනාව කරමින් සිටිද්දී අවසානයේ සැහැල්ලු බවක් කයට දැනේ. පරයන්ක භාවනාව හුස්ම ඉහළට පහළට යන එන ආකාරයේ මෙනෙහි කරන විට නොදැනීම කිසියම් ආයාසයක් යොදන බවක් දැනේ. හුස්මට හිත යොමු කළ විට මේ සඳහා ආයාසයක් දරන බවක් දැනේ. හොඳින් විමසන විට ආයාසයෙන් හුස්ම ගැනනුවේ ඉඳ හිටදී බවක් දැනේ. මෙසේ දැනනුවේ ආනාපාන සතිය නිවැරදිව නොකරන නිසාද. ඒත් අවසානයේදී සමාධිය ගොඩනැගෙන බවක් දැනේ. ඒ විනාඩි 30ත් 45ත් අතර කාලයක් පමණි. ඒක එකවරම ගේ නතර වෙන ප්‍රකාශයක් තියෙන කෙසේ නමුත් මේ පිළිබඳව එකවර එකක් තමයි කරන්න නම් පුළුවන්. හැබැයි කෙරෙන්න නම් පුළුවන් 10 15. ඒ නිසා හිතින් කරන වෙලාවල් කරන්න පුළුවන් එකයි එකවරකට. ඔතේ උඩා සිද්ධ වෙන දේවල් තියෙනවා. භාවනා දැවි කරන්නේ ඒකත් නොකර විශේෂයෙන් පරියන්කේදී වෙන දේවල් දිහා බලනවා. සක්මන් කරනකොට ඇවිදින එක විතරක් කරනවා. එතකොට හෘද වස්තුව ගැහෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත්. නියපොතු වැවෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත්. ඒකට 10ක් වැඩ වෙනවා. ඒවවා වග කියන්න යන්න එපා. අපිට වග කියන්න වෙලා තියෙන්නේ චේතනාපූර්වක කරන වැඩේ විතරයි. මම හිතන්නේ මේ ප්‍රකාශයවත් ඕනේ මේ අත්දැකීම් අධිකම මේකේ තියෙන මේක දිගට කරනකොට ඕක මොරලා එන්න ඉඩ තියෙනවා. අතිගෞරවනීය පූජ්‍යපාදයන්න් වහන්ස පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානයේ වූ ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරේ සතිය පිහිටුවා ගැනීම ඊයේ දිනේ ඉතා අසීරු විය. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සද්ධාව උපදවා ගැනීම සඳහා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වැඩුවෙමි. අද දින දිවා පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස වාර 3ක් 4ක් බලන විට ආලෝක සංඥාවක් මතුවී ක්‍රමෙන් බොහෝ වේලා එහි සිත නඳවා තැබීමට හැකි විය. එහිදී වරක කුඩා ගල් පර්වතයක් වැනි දෙයක් තුලින් බුදුරැස් මාලාවක් වගේ හා බුදුරුවක් වැනි රූපයක් මතුවිය. එහෙත් එය අපැහැදිලි බවක් ගත්තේය. ටික වේලාවකදී මේ සියලු දේ මායාවන් හෝ සංස්කාර ධර්මයන්ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි විය. නැවත සිත යොමු කර සිටින විට සිත නිදිගත් මෙන් නිදිගත්තාක් මෙන් පැවති හදිසියෙම මුල කලන වූ දහම් දෙසන්න එකමග දෙදෙනෙක් නොයන්න යන බුද්ධ භාෂිතයත් හැඟීමක් බුද්ධ භාෂිතයත් හැඟීමත් සමග සිත අවදිවිය. නැවතද සිත යොමු කළ විට විවිධ වෙනස් වීම් සහිතව ආලෝක තලය පැවති අතර ටික වේලාවකට පසු පැහැදිලි ලාපැහැති තලාවක් මෙන් ආලෝකයේ නිශ්චලව පැතිර පැවතිනි. වරක ඉරියව් මාරු කළද නැවතද එලෙසම දිස්විය. නැවත කාලයේ අවසන් වීම සමග නැගිට්ටද ඉඳ හිට සිතිනි. එකවර ඇස්පියාගත් වහාම එම ආලෝක තලය නිශ්චලව හිස් බව කියා පෑමින් පැතිර ගත්තේය. මේ අතරමැදදී දුටු දේ කියා වරක කලකිරීම සහගත ස්වභාවයක් ප්‍රබතියත් බොහෝ විට උපේක්ෂා සහගත හැඟීම් ප්‍රකට විය. සක්මන් භාවනාව සක්මනේදීද ඊයේ දින යම්කිසි උදාසීන ස්වභාවයක් මතුවිය. ඒත් ඒත් ඒ අවස්ථාවේදී ෂණිකවම ඡන්ද චිත්ත විරිය විමර්ශා යන සතර ඉද්ධිපාද වැඩි යුතුය. මේ தත්ත්වෙන් වහා ආත්මෙදී යුතුය බව හැඟිනි. ඒ අනුව සක්මන් කෙලෙමි. අද දින සක්මනේදී සෑම විටම පාදකරයේ මුලින්ම අවධානය යොමු කළද අවධානය මුළු ශරීරය කෙරෙහිම යොමුවන්නට විය. විවිධ වේදනා දැනෙන්නට විය. පාදවලට පොළවේ පහස දැනුණු විට පිට දිගේ කොඳු ඇට පෙළ ඔස්සේ ඉල ඇට අතර ඒ ඒ මස් පිඩු අසලින් වේදනා මතුවන්නට විය. ඒවා ඇතිවීම නැතිවීම හේතුඵල ධමයක් බව හා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කෙලෙමි. අවසන් පියවරවලදී මේ පංචස්කන්ධයම මේ සක්මනේදී ක්‍රියාකාරී වෙයි. ඒ තුලේ සියලුම දැනීම්, හැඟීම්, චේතනා, සටහන් ධර්මයන් චේතනා ධර්මයන් ලෙසත් ඒවා අනිත්‍යයි දුක් අනාත්මයයි දුක්ඛයයි ලෙස සිතුවිලි මාලාවක් ගලා එන්නට විය දැනෙන්නට විය හරසුන් දිවියෙන් නිදහස් වීමට තම අවශ්‍ය වන්නේ. තව එකවරක්වත් නූපදින්නේ නම් මැනවයි බොහෝ විට හැඟින්නාක් මෙන් හැඟිනි. ප්‍රශ්නය වන්නේ මේ සියලු දේ තුලින් භාවනාවේ ඉදිරි පියවරක් ලෙස කුමක් කළ යුතුද යන්නයි. ඔබ වහන්සේගේ පසුගිය දෙසැම්බර් වැඩසටහනේදී ඕස්ට්‍රේලියාවේ කලන මිත්‍ර උපදේශනය හුදකලා වීම ශුන්‍යාතාවය ප්‍රබල කිරීම ධර්මයේ ශ්‍රවණය ධර්මයේ අතර සත්පුරුෂ ආශ්‍රය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුකූල වන්නටයයි උපදෙස් දී ඇත. කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගෙන් නිතිපතා නිසි උපදෙස් ලබා ගැනීමට නොහැකි වීම මා මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවකි. ඔබ වහන්සේ මට මීට පිටවන සේක්වා. ඒ මාගේ පැතුමයි. මේකදී අර භාවනාවේ ඥානයයි චින්තාමය ඥානය පැටලලා තියෙනවා. ඒක යෝගාවචරය තාම තේරිලා නැහැ. ඒ නිසාට භාවනා පොඩ්ඩක් හැල්මේ යන්න විදියක් නැහැ. මේ අරකයි මේකයි කියලා කල්පනා ඥාන වැටලා තියෙනවා. කරුණාකර සතිය ඉස්සර කරන්න. එතකොට කල්පනා ඥාන පැත්තකට ගිහිල්ලා භාවනාවෙ ඉස්සරට එයි. ඔය මොනවා pāli වචන පාවිච්චි කරත් ඒව හුඟක් වෙලාට චින්තාමය ඥාන. ඒ නිසා පුළුවන් තරම් සරලව අහිංසකව සතිය පැවැත්වීම තමයි දෙන්න තියෙන සරල උත්තරේ. දැන් මහන්සිනේ <laughs> ප්‍රශ්නාවලිය අවසానයි. පව් අප්පා. ඉතින් අපි කීයට එකතු වෙන්නේ? දැන් දෙකමාර 2:20යි. විනාඩි 10ක්. එන විනාඩි 10කින් අපි නැවත දැන් බෑ. දැන් මොනවක් කරන්න බෑ. දැන් අපි හොම්බෙන් යන්නේ. හොම්බෙන් ගිහලා තියෙන්නේ. විනාඩි 10කින් එකතු වෙනවා සතිපාසල පිළිබඳව හඳුනා දීමේ වැඩපිළිවෙලට. අපි මෙතනින් ඒ නිසා ප්‍රශ්න විචාරයෙන් වැඩපිළිවෙල સમાપ્ત කරනවා.